හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ තිලෝගුරු පුදුරජානන් වහන්සේගේ සත්‍යත්මය පොඩ්ඩක් ඉගෙන ගන්න අපේ සත්‍යදුතුමා අපි වෙත කරුණාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් අද එතුමාගේ කටහඬෙන් අපි ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ආමු. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට අපි নমස්කාර කරමු අප්‍රමාණ වූ කෘතඥතාවයෙන් අප්‍රමාණ වූ බැතිසිතින් අප්‍රමාණ වූ ගෞරවයෙන් ආදරයෙන් සෙනෙහසින් අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ මහා නිදාන සූත්‍රය දීඝනිකායේ දෙවන වර්ගයේ දෙවෙනි සූත්‍රය නහා වර්ගය ඒකේ අවසානම කොටසට ඇවිත් තියෙන්නේ නිසා ටිකක් අවයි අවධානයෙන් බලමු මොකද්ද බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර අවසානට අපිට කියලා දෙන්න හදන්නේ කියලා ඊට එන්නට කලින් පසුබිමක් හැටියට සකස් කරනවා නම් මතක් කරගත යුතු කරුණු කීපයක් දැනුමටත් එක්ක හොඳයි අපි අප අප හැම දෙනා ළඟම තියෙනවා මේ චිත්‍රපටියක් ඒකේ නම මම මා මා චිත්‍රපටිය ඒක බොහෝම දිග කාලයක් තිස්සේ හදලා තියෙනවා. කල්ප කෝටි ගණන් තිස්සේ හදලා මතක් වෙන ළඟ ළඟදී හදපුවා තම බල බල ඉන්නේ අපි. ඒ ඒ සිතුවමේ වාසියක් තියෙනවා. අපි ඊළඟ දර්ශනයේ ඊළඟ සීන් එකට යන්න තමයි කැමති ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලන්න අපි කතන්දරයක් කියනකොට කැමති ඊළඟට වෙන්න මොකද්ද කියලා බලන්න ඒ වගේ. එහෙම නොයා මේ මා චිත්‍රපටියේ දැන් දැන් විකාශනය වෙන දේට අවධානය යොමු කළොත් එතනම තමයි ගැටලුව අහුවෙන්නේ ගැටලුව තියෙන්නේ එතනමයි නිසා ඊළඟ දර්ශනයට නොයා මේ වර්තමානයේ ප්‍රදර්ශනය වෙන තැනට අවධානය කරන්න. එතකොට ඒකේ ඒකේ විදිහ අහුවෙනවා අපිට. ඒ වෙන භාෂාවකින් කිව්වේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ප්‍රගුණ වෙනකොටම වර්තමානයේ කියලා අපි කියන්නේ මේ තත්පරයට මේ විනාඩියට මේ තත්පරයට හිත යොමු වෙනකොට මේක වෙන්න මොකද්ද කියන්නේ අපිට තේරෙනවා. මේක කියන්න හේතුව තමයි අපි අද ඉගෙන ගන්න හදන්නේ වින්දන කියන දේ ගැන. වින්දන කියන්නේ පුතේ නෙවෙයි සලායතන හින්දා ඇහැ හින්දා කන හින්දා දිව හින්දා හම හින්දා මනෝ හින්දා ඇති වෙන જાතිය. ඒ ටිකට අවධානය කරන්න හදා. ඊළඟට ඒ ටික හිම්මතක තියාගෙන මම චිත්‍රපටියේ වර්තමාන සීන් එකට බලන්න වගේම තව හොඳ දෙයක් අතීත උත්මී කියපු දෙයක් සිහිපත් කරන්න කියලා හිතුණා. 11 වෙනි සතවර්ෂයේ හිටිය තිබ්බතේ මිල රේපා කියලා මුනිවරේ මුනිවරේ කියනකොට ඒ අතු සලකන්නේ අපි හිතන හැටියට සත්‍ය අවබෝධය කරගත් උත්මේ තාම බුද්ධ ජීවිතයට කිට්ටුවම ගියා කියලා ඒත් ගරු කරන්නේ. විශාල ධනවත් පවුලක කෙනෙක්. නමුත් එයාගේ ධනෙට යමක් වෙලා අම්මා එහෙම එයා වෙන දෙයක් උගන්ට යවුවා. නමුත් උග එයා ඉගෙන ගත්තේ ඔය අප කියන්නේ හුනියන් ක්‍රම කියලා ලංකාවේ ඒවා සත්‍යය ඒවා දරුණු ලෙස භාවනා කරලා දිනුන ඉගෙන ගත්තා. අනුන්ට ශාප කරන්න. හුණියන් කියන වචනේ හොඳ නැතුව ඇති. ශාප කිරීමට ඉගෙන ගත්ත භාවනා කළා. භාවනා කියන්නේ ඒ යෝග කරලා. කළා. ගොක්කයි මරලා තියෙනවා. ඒ ඊට පස්සේ අට හම්බුණා මාර්පා කියලා ගුරුවරේ. එයාට හොඳට මේ පාවුණා අඟුලිමාලේ වගේම නැත්තම් දා අශෝක අධිරාජයාට උනා වගේම පසුතැවිල්ලෙන් පස්සේ යා භාවනා මාර්ගයට ආවා හැබැයි ගුරුවරයෙක් පාට ගත්තේ නෑ යා ලොකු පරීක්ෂණ කරලා කරලා කරලා තමයි යා බාරගත්තේ නැගේ දරුණුකම හින්දා කුමර එයා ආ හොඳ කවිය ඒ ඔය ලංකාවේ බෞද්ධ භික්ෂුවක් යත්තගේ කවිය කවි පරිවර්තනය කළා තියෙනවා තිලෝ මේ මේ මිල රේපාවන්ගේ අමාවතුර කියලා. ඒක ඒතරම් හොඳයි. ඒ එතුමා කියන එක දෙයක් තියෙන හොඳ දෙයක් මේ මනස ගැන කියනකොට. එයා කියනවා දැන් මිල රේපා කියනවා ඔයා ඔබ කැමති ගෝලයන්ට පස්සේ කියන්නේ ඔබ කැමති අහස දිහා බලාගෙන භාවනා කරන්ට නම් අහස දිහා බලන් ඉන්නකොට මතක තියෙන්න ඕන තමයි වලාකුළු අහසේ නිර්මාණය වෙන જાති. එනිසා ඒ වලාකුළු දිහා බලන්න අහස දිහා බලන්න. වලාකුළු වලින් තොර අහසක් නැහැ. ඒ නිසා වලාකුළු වලට නිවැඩිය ප්‍රධානයි අහසට යොමු කරන්න කියලා. ඊළඟට ගෝලයන්ට කියනවා ඔය කට්ටිය භාවනා කරන්න කැමැති අවකාශයේ දිහා බලාගෙන නම් රාත්‍රියට විශේෂයෙන් මතක තියාගන්න මේ පේන ග්‍රහලෝක තාරකා ඒවා ඒ විශ්වයේ තියෙන අවකාශයේ තියෙන මින්ද්‍රජාලික නිර්මාණය අපූර්ව නිර්මාණය. ඒවා නැතුව තියෙන්නේ නිසා ඒවා තිබිච්චාවේ භාවනා කරනකොට හසිදිහා බලාගෙන භාවනා කරන්න ඕනේ. එහෙම කියනවා නෙමෙයි මෙයා කියන්නේ. හදන්න වැදගත් දෙයක්. අවකාශයට අවධානය යොමු කරන්න. ඊළඟට කියන ඕවැත්තන්ට ඕනි කන්ද දිහා බලාගෙන භාවනා කරන්නට නම් මතකේ තියෙන්න ඕන තනකොළ ගස් දියලි ඒ කන්දේ තියෙන නිර්මාණ. නමුත් ඒක දිහා බලන භාවනා කරන්න. පකන්ද දිහා බලා ගන්න. ඊළඟ තියෙන සාගරය දිහා බලාගෙන භාවනා කරන්න ඕන නම් ඒ රැලි තමා සාගරයේ නිර්මාණ රැලි දිහා බලාගෙන භාවනා කරන්න එපා සාගරය දිහා බලන්න කියලා. ඊළඟට තියෙනවා ඒකක්වත් නෙවෙයි අප කරන්නේ අප මනස දිහා බලාගෙනයි භාවනා කරන්නේ. ඒ මනස දිහා බලාගෙන භාවනා කරන්නට කැමති වුණාම අනිවාර්යෙන් මනසේ මතුවෙන ඉන්ද්‍රජාලික නිර්මාණ තමයි සිතවිලි සංඥා වේදනා. ඒවම අර අහස දිහා බලාගෙන භාවනා කරනකොට අහසේ තරු බලාකුළු දැක්කා වගේම මනස දිහා බලනකොට පේන අනිවාර්ය දේ තමයි වේදනා සංඥා සිතවිලි මතක જાති. කන්ද දිහා බලනකොට අනිවාර්යෙන් ගස්තන කොළ පේනවා වගේම මනස දිහා බලනකොට සිතවිලි පේනවා සංඥා පේනවා වේදන පේනවා සාගරේ දිහා බලාගෙන භාවනා කරන රැලි තියෙනවා පේනවා වගේම මනස දිහා බලා භාවනා කරනකොට සංඥා වේදනා චේතනා කියන සංඛාර තියෙනවා ඊළඟට එතුමා කියන උන්වහන්සේ කියනවා ඒ නිසා ඒවා දිහා බලන්නේ නැතුව මනස දිහා බලන්න එතකොට තේරෙනවා මනසේ නේද වින්දන ඇති වෙලා නැති වෙලා යන්නේ කියලා. ඒ ටික මතකෙ තියෙන්න ඕනේ ඒක හොඳ දෙයක් ඒ මුනිවරයා කියපු කතාව. මිල වේපා. ඊළඟට මේකට පසුබිමක් ප්‍රොලෝගයක් හැටියට අපි වේදනා සංයුත්තේට අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමකුත් කළා. ඒකේ සූත්‍ර කීපයක් මතක් වෙනවා. අපි දන්න જાති බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිස්සෝ ඉමා භික්ඛවේ වේදනා පිච්චුරුනි මේ වින්දන වර්ග තුනක් තියෙනවා. දැනෙන විදි තුනක් තියෙනවා අපිට. ඕනම අත්දැකීමක් දැනෙන විදි මම මේ වේදනා කියන එකට අද හෙළ පරිවර්තන මේ විදිහට කියන්නේ දැනෙන විදි කියලා. සුඛ වේදන සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ඒක අපි දන්නවද? සමහර ඒවා බොහොම අපි අගේ කරන්න පුළුවන් තත්ත්වයට දැනෙන්න පටන් සමහර ඒවා පාවෙන විදිහට දැනෙනවා. අපි ඒවට කියන දුක් වේදනා. සමහර වේදනා වෙරි ගණන් ගන්න දෙයක් නෑ වගේකට. හිත යවන්න තරම් දෙයක් නෑ වගේ. වගේ තේරෙනවා. ගැල් වතුර වගේ ඇල්ලෙලා වගේ. ඉමාකෝ බික්පීතිසෝ වේදනා. ඒක අප දන්නවා. ඊට පස්සේ උන්වහන්සේගේ දේශනය සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ බුදුවරේකුට ඇහුම්කන් දෙන්නා විසින් බුද්ධ ශ්‍රාවක කියන එකට පරිවර්තනය බුදුවරයෙකුට ඇහුම්කන් දීමට උවමනාවක් තියෙන එකනා සමාහිතෝ හිතට ලං වෙලා සම්පජානෝ අවදිවත් වෙලා වේදනාච පජානාති දැනෙන විදි තමන්ට දැනෙන දැනෙන දැනෙන දැනෙන දැනෙන විදි ප්‍රජානනය කරනවා මෙන්න දැනෙනවායි කිය වේදනානංච සම්භවං වින්දනයන්ගේ මතුවිල්ල මතුවී පෙනිල්ල තේරෙනවා අර මොහොත දිහා බලනකොට සැල දිහා බලන සැල බලනවා ඒකට වැඩි අවධානය යොමු කරා නමුත් ඒක දිහා ඒවා පේනවා. ඒවා ගණන් ගන්න ඒක පස්සේ යන්නේ නැහැ. යත්ත චේතා නිරුද්ධාන්ති. ඒ වින්දන කොතනක හරි අවසන් වෙලා මැකිලා අතුරුදහන් වෙලා යනවා නම් මග්ගංච කයගාමින ඒ වින්දන ඒවට තියෙන ඇලුම් බැලුම් වුමනාවල් හාරවස්සන්න තියෙන ඌමනාවල් එහෙමත් අයින් වෙලා යන මාර්ගේ පැහැදෙනවා. වේදනානම් කයාබික්කු. ඒ වින්දන දැනෙන විදිවල අවසානයක් පේනවා. දැනෙන විදිවල අවසානයක් පේනවා. එතකොට අර අහස දිහා බලාගෙනකොට වලාකුළු දිහාම බැලුවාම නෙමෙයි දැන් අහස පේනවා. අර මිලරේපා කියෝ දැන් තරංග දිහා නෙවෙයි සාගරයේ පේනවා. සාගරයේ තමයි තරංග ඇති වෙලා තියෙන්නේ. දැන් පින්දන නෙවෙයි මනස පේනවා. ඒ මනසාගේ වින්දන සංඥා වර්ගයක් විතරයි කියලා. නිච්ඡාතු පරිනිබ්බුතෝ ඒවට තියෙන ඌමනාව අයින් වෙලා යනවා ආසාව අයින් වෙලා යනවා. තිච්ඡාති කියේ එක පරිනිබ්බුතු එයා නිවෙනවා ඊට පස්සේ. ඊට පස්සේ රැලාවත් ඒව දේවල් නෙවෙයි. ඊළඟට සුඛ සූත්‍රයේ විදිහටම සුඛ වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියලා උන්වහන්සේ දේශනා කළා. එතෙන්දි කියනවා. ඒ සුඛං වා යදිවා දුක්ඛං සුඛ එහෙම නැත්නම් දුක්ඛ අදෙන් කියනකොට අපිට තේරෙනවා අපිට තේරෙන විදි දැනෙන විදි. එමෙන්න දුක්ඛම සුඛය හොයාගන්න බැරිම දේ අවිජ්ජාව රැඳෙන තැන. ඊතං දුක්ඛංචි නත්වාන. මේක දුක මේක තමයි දුක්ඛය කියලා කියන්නේ. මතුවෙලෙන හැල්ල. අහසි වලාකුළ වගේ. ඒක මැජිකල් ක්‍රියේෂන් කිය එක අහසේ තියෙන දකින්න පුළුවන් දේ. ඒ වගේ මෝස ධම්මං. ඒ කියන්නේ ඒක මායාවක් විතරයි. මෝසන් ධම්ම කිව්වේ ඒකයි. මායාවක් පෙනෙනව විතරයි. ඒව නැති වෙලා යන පලෝකින. පුස්ස පුස්ස වයන් පස්ස. ඒක තමන්ට ඇහැකන දිවනාශය සිරුර සහ මනෝ සම්බන්ධ වීම පමණයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. පුස්ස පුස්ස වයන් පස්ස. අපි කියන ගත්තයි ඒ තුනේ සම්බන්ධය අර අධිවචන සම්පස්ස පටික සම්පස්ස කියන ගන්නකොට අපි කියන ගත්තයි අපි කියන්නේ ආයි බුදුහාමුදුරේ මතක් කරගත්ත අපි කියන ගත්තා කිව්වේ ඒකයි තා මොඩයි පැතිනම අපි කියන ගත්ත කතා කරන්නාගෙන කියන්නේ ඊවන් තත්ත්ව විරාජ්‍යති මෙන්න මේ විදිහටයි වින්දනවලට එක්ක තියෙන සම්බන්ධතාවය අත්හරින්නේ අන්ප්ලග් කරන්නේ ඒකට මම කියන தත්ත්වය දෙන්න හදන්නේ විදිහට නොහදන්නේ ඒවන් தත්ත්ව විරජ්‍යති එතකොට අර විඥාන අපි අහලා තියෙන විඥාන කියන ස්ක්‍රීන් එකේ තිරේ තමයි මේ හැම දෙයක්ම දර්ශනය වෙන්නේ බින්දන මතක සංඥා ඔක්කොම දර්ශනය වෙන්නේ ඒ තුල භාචිත්‍රපටයේ යවෙන්නේ කැරකි කැරකි ප්‍රොජෙක්ට් Taman ප්‍රොජෙක්ට් කරන පැත්ත තමයි ඒ ඒ චිත්‍රපටයේ වැටෙන්නේ ඊට පස්සේ අලුත් දෙයක් නැහැ ඒතකොට මම ප්‍රොජෙක්ට් කරන පැත්තක් තියෙන ඒ පැත්ත චිත්‍රපට ඒකට මගේ විඥානයේ තිරේක් දිස් වෙනවා ඉන්ස පුස්ස පුස්ස වයම් පස්ස ඒවම් තත්ත්ව විරාජ්‍ය මොකද මේ වින්දනේ කියන්නේ ඒවා මොනවාරි මොනවාරි අජත්ත බහිද්ද දේවල් එක්ක එකතු වෙලා වේදිතයක් ආවොත් ඒතන් දුක්ඛං චිනත්වා ඒ කියන්නේ අහසට මොනවලාකුල ආවත් ඒක නිර්මාණයක් විතරයි අහස අහස දිහා බලන්න කිවි එක ඒ විදිහට ඊළඟ පහන සූත්‍රය එතෙන්දි තර වේදනා තුන ගැන කියන පසුගිය සතියේ කල්යාණ මිත්‍රයන් ගැන කතා කළා. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනාව සුඛ වේදනාව එක්ක වැඩ කරනකොට ඒක තියාගන්න තියෙන ඌමනාව අයින් කරන්න වෙනවා. අපි කියන රාගානුසයන් පහක්. දුක් වේදනාව නැති කරන්න තියෙන නැත්තම් හොඳයි කියන අනුසයයින් කරන්න ඕන. ඒකේ ඌමනාවක් එන අනුසය කිව්වේ ඒකයි. ඒක මුල් බැසගත්තු උවමනාවක් තියෙනවායි. ඒක මේ පැවැත්මේ මූලික දෙයක්. අදුක්කම සුඛා වේදනා අවිජ්ජාංශය පහතබ්බ අරුත්තමාවේ ධම්ම දෙන්න හොඳටම කියලා දුන්නා කියන. මේ තථාගතයන් වහන්සේ දේශනා කරන අදුක්කම සුඛාය වේදනා අවිජ්ජාංශය පහතබ්බ. එතකොට ඒ ටික නැතුණාම අයං උච්චති බිච්චවි බික්කෝ නිරානුසයෝ අනුසය විරහිත තත්ත්වයට ගියයි කියන්නේ තත්ත්වයට. නිරානුසයෝ හොඳ වචනයක්. සම්බද්දසු හරියට පැහැදිලිව මේ දේ දුටුවා මනස කියන හස දිහා බලාගෙන ඉන්නකොට. අච්චච්චි තණ්හං තව තවත් වින්දන තියාගන්න තියෙන උමනාව මේ වින්දිනේ ලැබුණොත් මට වාසිදායකයි මේ වින්දිනේ නොලැබුණොත් හොඳයි කියලා හිත හිතන්නේ යාට නැති වුණායි කියලා වාවත්තේ සංයෝජන බැඳිල්ල නතර කළා බැඳිල්ල අනිත් පැත්තට හරවලා යවුවා සම්මා මානාභිසමයා මම කියන தത്വයේ ලකුණු දැමීම නැත්තම් සනිටුහන් කිරීම කියන එක සයින් කරලා දාලා අන්තමක අසි දුක්ඛස් දුක අහවරක් කළා දැන් මතක තියෙන්න ඕන දේ මෙතෙන්දී තණ්හා කියන කොට වර්ග තුනම අපේ ඔළුවට එන්න ඕන මේ ඔළුවට එන්න ඕන බුද්ධ ශ්‍රාවක ඔළුවට එන්න ඕන කාම තණ්හා ඒකත් එක්කම පොරබදනව නෙවෙයි දැන්. භව තණ්හාවත් අර වින්දිනේ විශ්ින් තමයි ඇති කරලා දෙන්නේ. විභව තණ්හාවත් ඒ වින්දිනේ විශ්ින් තමයි ඇති කරලා දෙන්නේ. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වින්දන විශ්ින් තමයි ඕන තණ්හා කාම තණ්හා භව තණ්හා භව තණ්හා ඒ තුනම ඇති කරන්නේ. එනිසා කියන්නේ සරණ දස්සාවි අපි ඒව ඉගෙන ගත්ත මෙතෙන්දි බුදු දන්වාසයේ දිගටම කියනවා මම එතනින් අතර යන ඉතික ධාතු විභංග සූත්‍රයේ තියෙන ඩිංගට පස්සේ දවස් ගොඩක් කතා කරාන්ට ඩිංග එක අවධානය යොමු කළොත් එතෙන්දි බුදුජාන් වහන්සේ දේශනා කරනවා දර කෑලි දෙකක් එකට ඇතුළු වහාම ගින්දරපත් වෙනවා වගේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා එනවායි කියන. ඒ සුඛ වේදනාවට ගැළපෙන ස්පර්ශාවහම සුඛ වේදනාව. දුක්ඛ වේදනාවට ගැළපෙන ස්පර්ශාවම දුක්ඛ වේදනාව. අදුක්ඛම සුඛ වේදනාවට ගැළපෙන ස්පර්ශාවහම ඒ අදුක්ඛම සුඛ වේදනාව. එතෙන්දී ඒ ධාතු විභංග සූත්‍රයේදී උන්න හොඳටම හොඳටම හොඳටම හොඳටම අවධානය යොමු කරන්න. මේ කතා කරන්නාටත් එකමයි කියන්නේ. ඒ සුඛ දුක්ඛ දුක්ඛ මසුඛ වින්දන ගැන පුක්කුසාති ඇත්තට කියන තථාගත ඒ මහණී ශාස්ත්‍රෝතුමා මහරාත්‍රයේදී කියනවා පුක්කුසාතිට පුක්කුසාති අතපරං උපේක්ඛායේ අවශිෂ්‍යති ඒ තුන අයින් කළාම සුඛ දුක්ඛ දුක්ඛම සුඛිතේ ඉවත්තල ගියාම අර මනස දිහා බලනකොට මනස දිහා බලන්න අදුක්ඛම සුඛයක් නෙවෙයි උපේක්ඛාව පමණක් ඉතිරි වෙනවා ඒකට හොඳ විශේෂණෝ තියෙනවා පරිසුද්ධා පරියෝදාත පිවිතුරුයි පිරිසිදුයි මුදු මෘදුයි කම්මඤ්ඤ තමන් වුමනා විදිහට එක වැඩක් ගන්න පුළුවන් පබස්සරයි ප්‍රභාස්වරයි ඒක කිලිපෙල නෑ අර සංඥා වේදනා බලාකුළු වලින් සංඛාර බලාකුළු වලින්. ඒතකොට ඊළඟට කියනවා එයා රත්තරන් බඩු හදන කෙනෙක්. අර මයින්හමෙන් ගුලංගගහයි රත්තරන් බඩු වලදී රත්තරන් හරියට පදම් කරගෙන බඩු හදනවා වගේ. එයාට ඊළඟට පුළුවන් වෙනවා රූපී தත්වයන් පහු කරගෙන යන්නත් රූපත් එක්ක තියෙන සම්බන්ධතාවය මම කියන්නේ අරූප ධාන කෙනෙක්. ඉදින්ග හොඳට මතකෙ තියෙන කෝන සුඛ දුක්ඛ දුක්ඛම සුඛයන්ගලා යාමේ අතාපරං උපේක්ඛායේ අවශිෂ්‍යති පරිසුද්ධා පරියෝදාත. ඒත උපේක්ඛා වින්දන ඉතුරු වෙනවා. අපි අද වින්දන ගැන කතා කරන නිසා. එතෙන්දී හැබැයි බුදුහාම ඊළඟට කියන උපේක්ඛාව ඔය කියපු ඒ අරූපී තත්වයන්ට ආයතන වලට යොමු කළත් ඒවත් සංකතමේ තං කියලා තියෙනවා. මේක සංකතයි. මේක හදාගත් සචේතනා මූලිකව කියලා. ඊළඟට ඒවා චේතනාත්මක හදන දේ ඒ අනිත්‍ය කියලා දන්න නිසා සෝ නේවතං අபிසංකාරණ අபிසංචේතේති භවයවා විභවයවා වෙන්ට හරි වෙන්තුවමනා කියන පැත්ත මේක තියාගන්න ඕන ආකාසානංචයෙන් තියාගන්න ඕන කියලාවත් හිතන්නේ නෑ ආකාසංජන නැත්තම් හොඳයි කියලා හිතන්නේ භවය විභවයට අபிසංකේතනා කරන්නේ නෑ යාට එයාට කියමු දැන් එරමිනිය ගොතාන ඉන්න මුඩු හිසක් තියෙන කසාවතක් තියෙන කෙනෙක් නෙවෙයි හිතට එන්න ඕනේ. ඔය ඔය ගුලි ටික. මේ මේ ගුලිය තුල සිද්ධ වෙන දේ හැටියට. ඉක්මුණාම එයා මේක මේකට තියෙන අර ගොරෝසු රක්වමනාව අයින් කළා දාන්න. මෙතෙන් දෙන සියුම්ම තත්ත්වයක්. ඒ ඒ මම චිත්‍රපටි ඊළඟ දර්ශනයේ නොගින් දැන් තියෙන දර්ශනින්ට අපි හිතමු කරන්න ඕන. ඊට පස්සේ ආත සුඛ වේදනාවක් දැන්නොත් ඒක අනිත්‍යයි කියලා දන්න අනන්‍යෝෂිකාති පජානාති. ඒ ඒ මාත්‍රා ඉපත් කරන්නේ ධාතිබංග සූත්‍රය කියන. දැන් අපි මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ඒ ගෞරවනීය භික්ෂුන් වහන්සේට උපස්ථායක භික්ෂුන් වහන්සේට බොහොම තනිව ඉඳ ඇත්තේ මේක කියලා දෙනවා. මෙහෙමයි කියලා. එයාට කියලා දෙන්න මගේ තේරුම් ගන්න. මොකද උන්වහන්සේ දන්නා ඊට පස්සේ මේක යනවා කියලා ආනන්දහන්ට කියලා දුන්නොත්. භාණ්ඩාගාරේ තැම්පත් කරනවා. ඒකයි බුදුහාම කරන්නේ. මේ මහනිදාන සූත්‍රය ආනන්ද භාණ්ඩාගාරයේ තැම්පත් කරනවා. ඉතින් එයා ඒක අපිට ඉතුරු කරලා දුන්නා. ඒ කෘතඥතාව අපිට තියෙන්න ඕන. ගැඹුරුම හදවතින්. తත්‍රානන්ද යෝසෝ ඒවමා නැහිවකෝ මේ වේදනා අත්තා කවුරු හරි ආනන්ද කියනවා නම් මේ බින්දනේ නෙවෙයි මගේ නිත්‍ය පැවැත්ම නෝපි අපටි සංවේදනෝ මෙත්තා මගේ නිත්‍ය පැවැත්ම කියන જાතියක් හිතාගෙන ඉන්නවන ඒක අපි අපටි සංවේදීත් නෑ අත්තා මේ වේදී මගේ ඒ නිත්‍ය වූ යමක් හිතාගෙන ඉන්න තියෙනවනේ මොකක් හරි ඒ දේ තමයි වින්දනය කරන්නේ එහෙම වුණාම යාට කියන්න ඔයා මිත්‍යා ඔයා වින්දනය නම් නිත්‍ය පදාර්ථ හැටියට ගන්නෙ මං අත්ත කියන එකට මේ කියන්නේ නිත්‍ය පදාර්ථ හැටියට හිතාගන්නේ වේදනාවක් නැති වෙනකොට එහෙනම් වේදනා නිරෝධා අපිනිකෝ තථායමස්මිති සියා මේ තමා මම කියලා කියන්නේ කියන්න දෙයක් ඉතුරු වෙයිද කියලා බුදුහා අහන්න කියන ආනන්දහත් කවුරු හරි කියනවා. ඒ කියන්නේ මේ දර්ශන ගොඩනං වල තියෙන මේ විදියට. ඔතන තමයි භවතණ්හාය. භවතණ්හාව හින්දා තමයි අත්වාදයක් හදාගන්නේ. ඒතකොට බුදුහාමරෙන්දි කියනවා ආනන්දහාන කෙනෙක්ෙන් වෙන්නේ නැහැ කියලා. ඒතකොට ආනන්දහාන්ට කියන ඒ නිසා ආනන්ද ගැළපෙන්නේ නැහැ මේ නিত্য නিত্য වූ ස්වરૂපේ තමා වින්දන මේ වින්දන විඳින්නේ නিত্য වූ ස්වરૂපේ කියලා හිතනවා නම් මං යාලි පරිවර්තනයක ඒක මගේ හරිච්ච නිසා නැහේව කෝමේ වේදනාත්තා මේ වේදනාව නිවේයි මගේ නිත්‍ය පැවැත්මේ ස්වરૂපය නොදැනීම නොදැනීම කියලා කියන්නේ knowledge නෙවෙයි දැනෙන්නේ නැතිකමම නැත්තම් නිර්වින්දනත්වයක් නෙවෙයි මගේ අත්තා ඒ වුණාට මගේ මේ නිත්‍ය පැවැත්මට තමයි වින්දන තීරෙන්නේ අත්තා මේ වේදේති වේදනා ධම්මෝ මේ අත්තා කියලා එහෙම කියනවා නම් වටින්නේ නැහැ කියලා කියනවා. ඒක ගැළපෙන්නේ නැහැ ඊළඟට යතෝකෝපනානන්ද භික්ඛුන වේදනාං අත්තානං සමුනුපස්සති නේව වේදනං අත්තානං සමුනුපස්සති ආනන්ද මොන මොන ක්‍රමේට හරි මොන මොන විදිහකට හරි කොයි වෙලාවක හරි යතෝ කියන එකට පරිවර්තනී තේරෙන්න අප කියාගත්තේ යතෝකෝ පනානන්ද බික්ඛු සත්‍යාබෝධි උමනා එක්කනා නීව වේදනා අත්තානං සමනුපස්සති කොයිම විදිහකින්වත් මේ දැනෙන වින්දන తත්වයේ අරහස දිහා බලා ඉන්නකොට යන වලාකුළු වාගේ මේකේ අත්තානං සමනුපස්සති මේක තමා මගේ නිත්‍ය පදාර්ථ තත්වය හැටියට මම මම යන්නේ මේ නූල උඩ එල්ලිලා කියලා හිතනවා නම් වින්දන කියන නූලේ තමයි මම එල්ලිලා යන්නේ කියලා හිතනවා. එහෙම කියලා හිතා ගන්නවා නම් සමුනුපස්සනාවක් කරනවා නම් මෙතෙන්දි එහෙමයි කියෙන්න වෙන්නේ. නෝපි අපපටි සංවේදනං අත්තානං සම්මුපස්සති. අපපටි සංවින්දනත්යෙන් පූර්ණව සම්පූර්ණයෙන් අයින් වෙච්ච තත්ත්වයක් තියෙනවා කියලා හිතාගන්නෙත් නැත්තම් නෝපි අත්තා මේ වේදේති මගේ නිත්‍ය වූ තත්වයක් මේ වින්දන ලබනවා කියලා හිතෙන්නේ නැහැ. වේදනා ධම්මෝමි මේ අත්තා තින සමනුපස්සති. මේ වේදනාව තම වේදනාත්මක වූ දෙයක් තම අත්ති කියලා දකින්නෙත් නැත්නම්. සෝ ඒවං අසමනුපස්සන්තෝ මේ විදිහට කියලා හිතාගන්නේ නැත්නම් ඒ වචනේ ආයි කියනනම් අසමනුපස්සන්තෝ කියන කියලා හිතාගන්නේ නැත්නම් දැන් අපි අපි ඉගෙනගෙන තියෙනවා යා කියලා හිතාගන්නවා ගියයි කියලා හිතා ගන්න. දැන් දැන්ුණා දන්නවම නෙවෙයි අන්නේ වගේ කියලා හිතා ගැනීමක් තියෙනවා. වින්දනේ තමයි මගේ කියලා මං හිතා ගන්න. එහෙම නැත්නම් සෝ ඒවං අසමනුපස්සන්තෝ නච කිංචි ලෝකේ උපාදීති ලෝකේ තියෙන කිසිම දෙයක් කියන්නේ අජත්ත බාහිර ආයතනත් එක්ක මිශ්‍ර වෙලා එන පටික සම්පස්යෙන් අදිවචන සම්පස්යෙන් ලං වෙලා මං උරා බොණ්ඩ හදන ලෝකයක් තියෙනවා නම් ඒ ලෝකේ කිසිම දෙයක් ලං කරගන්න එකද අදන්ව අහසේ වලාකුළු ගියා වගේ මේකත් වලාකුළක් විතරයි කියලා. අනුපාදයන් පරිත්තස්සති ලං කරගන්න හදන්නේ නැත්නම් යාට තටියන්මක් වෙන්නේ කියන්නේ මේක කොහොමද මේක කොහොමද කියලා බය වෙන්න දෙන්නේ. ඒකයි තටි ගන්නවා කියන්නේ. අපරිත්තස්සම් පච්චත්තං ජීව පරිනිපාසය ඒක මොකක්ද ඒක මොකක්ද කියලා අස්ථාවරත්වයක නොපමුණාම ඒකෙන් අයින් වුණාම පරිනිර්වාණ පරිනිබ්බාණයක් කියන පරිනිබ්බාණය කියන්නේ යා ආයි පොර බැදිල්ලක් නැණි වෙනවා. කීනා જાති. ආයතන වලින් මේක හටගත්තේ ආයතනත් අත්ත නෙවෙයි කියලා දකිනවා. අර චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පුට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්ම අනත්තා ඔය ටිකෙන් එන්නේ එතකොට ආයතන ප්‍රතිලාභින જાති ඒතර කීනා જાති උසිතම් බ්‍රහ්මචර්යයන් භාවනා කිරිල්ල නතර වෙනවා යාට භාවනා වීමක් සිදු වෙන සීල සූත්‍රය පිළිගෙන ගන්න. ආයි කරන්නේ නැහැ. දෙන්දියා එයා අව අවකාශයට සම්බන්ධ වෙනවා අවලාකුළු වලට නෙවෙයි. චිත්‍රපටි අතුරුදහන් වෙන ප්‍රොජෙක්ටර් එකේ කැඩිලා යනවා. තිරේ කැඩිලා යනවා වගේ. කිනා ජාති විසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය මේක හොයන්ට තියෙන මාධ්‍යන් ඔක්කොම හොයලා ඉවරයි දැන් ආයෙ කරන්න දෙයක් නැහැ. දැක්කයි ආයෙ. ආ මේක නේද කියලා. නාපරං ඉත්තත් ආයති පජානාති. එයාට අවසාන වශයෙන්ම මේ චිත්‍රපටි හදාගෙන හදාගෙන ආවේ මේ මම නීද මෙයා කියලා තින්නලා. ඒ ප්‍රජානනය ඇතිනවා. අවසාන වශයෙන් හේතු වෙන්න කිසිම දෙයක් නැති හින්දා හුස්ම ටික ඔක්කොටම වැඩි වටිනවා. එයාට හුස්ම ටික තියෙන. ඒ ටික අර ඒකෙන් කිවි මේක තියෙන හින්දා දකින්නේ. අත්තිකායෝති වාපන සති පච්චුපට්ඨිතෝති යාව ඥානමත්තා පටිසතිමත්. සිහිය පිටවන්ත දැනගන්ත ශරීරයක් තියෙනවා දැනෙන විදිහක් තියෙන එච්චරයි. දැනෙන හැක් තියෙනවා පාවිච්චි කරන හැක් තියෙනවා පාවිච්චි කරන හැමක් තියෙනවා පාවිච්චි කරන බඩක් තියෙනවා පාවිච්චි කරන ඔළුවක් තියෙනවා පාවිච්චි කරන කනක් තියෙනවා පාවිච්චි කරන කකුල් දෙකක් තියෙනවා ඉතින් ඊට පස්සේ ලෝකෙ හිත සුසඳහා විතරයි පාවිච්චි වෙන්නේ ඊට පස්සේ වගේ ඉත්නා පරං ඉත්තත්ථායිත් පජානාති එතෙන්දී ඒවම් විමුක්ත චිත්තංකෝ ආනන්ද බික්ඛු ආනන්ද මේ විදිහට ඒ විමුක්ත චිත්තයට ආපු එක්කෙනා ඒ කියන්නේ හුදු අවකාශය විතරයි දකින්නේ. දැන් වලාකුළු ගණන් ගන්නෙ නෑ. දැන් වලාකුළු තියෙනවා. එනවා යනවා විතරයි. ඒ වගේ භික්ෂුවකට කවුරු හරි කියනවා නම් හෝති තථාගතෝ පරම්මරණාති දිට්ඨි අතිස් දෙට්ඨි යාගේ දර්ශනය මේ සත්‍ය අවබෝධය කරන එකපු එක්කෙනාට දර්ශනයක් තියෙනවා හෝති තථාගතෝ පරම්මං සත්‍ය අවබෝධය එක්කෙනා මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද අපි හතරට දැන් යන්නේ එහෙම කියනවා නම් ඒක ගැළපෙන්නේ නැහැ එයාට එහෙම එයාට එහෙම එහෙම දෙයකට ඉන්නේ එයා මෙතනයි ඉන්නේ ඒවත් වතේ කියලා කියලා හොඳම නැතිල මේ වර්තමානයේ මේ මොහොතේ මේ තත්ත්වේ විතරයි ඉන්නේ මොකද ආයතන හයම අහු කරගෙන ඉන්නේ. මේ ආයතන නේද මේ කැටි කරන්නේ. ඉතින්ද බුදුහාම කියන්නේ ඉතිස්ස දිට්ඨීති සදකල්ලාගේ කියනවනක ගැළපෙන්නේ යාට එහෙම එකක් නෑ ඉන්නේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධය කරගත්ත එක්කන අහවල් දේ නේද කියන්නේ කියලා අපි එයාගෙන ඩෙෆිනිෂන් එකක් එයාට දෙයක් දෙනවනේ ඒක ගැළපෙන්නේ. ඒකයි ආනන්දහන්ට කියන්නේ බුදුහාම. තං කිස්සේ හේතු ඇයි හේතුව? ආනන්ද ඇයි එහෙම කියන්නේ? ඒක ගැළපෙන්නේ කියන්නේ ඇයි හේතුව? එයා එතකොට සහතන් වහන්සේ දැන් ඉන්නවද නැත් මරණ පස්සේ ඇද්ද නැද්ද කියන ඒ සංකල්පෙට ඉන්නේ කියන්නේ ඇයි කියලා අහනවා ආනන්ද යාවත ආනන්ද අධිවචනං මේ යොදාගත්ත පාවිච්චන භාෂාත්මක වචන කියලා ගොන්නක් තියෙනවා ඒ වගේනේ මේ කතා කරන්නේ මේ ගුරහරහා දිවහෙල්ලලා මේ සුරතන්තුත් එක්කල ඔළුවෙනු සම්බන්ධයල ඉගෙනගත්ත හින්දා තමයි මේ දැන් සෙහෙල වචන පාවිච්චි මේ පොදිය තුලින් සංඥා වේදනා එක්ක ඇවිල්ලා ඒ භාෂාවක් නැත්නම් යාවතානන්ද අධිවචන මම අපි නිර්මාණය කරගත්ත වචන ඔය තිලෝපා වගේ අතුම් කිවර කලින් කන්ද කියන වචනේ නෙවෙයි කන්ද අන්න ඒ වගේ. ඒ භාෂාවට කියපු වචනයක් විතරයි. යාවත අධිවචන පතු ඒ භාෂාව නිර්මාණය කරන්න පුළුවන් මාර්ග තියෙනවා. යාවතා නිරුත් ය තෝරා බේරා ගන්න පුළුවන් ආවේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. ඒකට මාර්ගයක් තියෙනවා. අධිවචන නිරුත්තිපතු. පඤ්ඤාති යාවතා පඤ්ඤාති මෙන්න මෙහෙමයි කියලා ඩෙෆිනිෂන් එකක් අපිට දෙන්න පුළුවන් යාවතා පඤ්ඤාතිපතෝ මේ විදිහටයි මේ තිබුණේ කියලා අපිට ඩිෆයින් කරන්න පුළුවන් නිර්වචනය කරන්න පුළුවන් විදිහක් තියෙනවා නම් යාවතා පඤ්ඤා යාවතා පඤ්ඤාවතර පඤ්ඤාව කියන කායි කොයිතර කොතෙන්ටද කොයි ධර්මකට ප්‍රඥාව යන්නේ කියන්නේ ප්‍රඥාවචරේ ප්‍රඥාවේ මාර්ගයේ ප්‍රඥාවට ගොදුරු වෙන්නේ කොයි පැත්තද කියන ඒවා ධාවතාවත්තම් වර්තති මේ පැවැත්ම චක්කුසෝත ගාන ජීවා කාය සහ මනෝ කැරකෙන්නේ කොහෙද කියන එක පද්දබින්ඥා විමුක්තෝ බික්කු ඒ ඔක්කොම දැනේ භාෂාව කොච්චරකටද ඇද කරන්නේ භාෂාව කොතෙන්ට යනකන්ද යන්න පුළුවන් භාෂාවෙන් කොච්චර දේවල්ද විග්‍රහ කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න. තාම තද විඤ්ඤා විමුක්තු බික්කු. ඒ දැනගෙන යා විමුක්තයි. ඒක යාට අර හෝති තථාගතු පරම්මන්න නහෝති තථාගතු රහතන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද නැද්ද ඉන්නේ නැද්ද නැත් ඒව කතා වෙන්නේ මේ වචන ගොන්නක් වචන යහා මාරු කිරලක් විතරයි කියලා දන්නවා තද විඤ්ඤා විමුක්තෝ බික්කු එතන සිතක් තියෙනවා ෆුල් ස්ටොප් එකක් තියෙන තද බිඤ්ඤා විමුක්තෝ බික්කු ඒක දැනගෙන ඉබික්ෂු විමුක්තලාම තද බිඤ්ඤා විමුක්තෝ බික්කු නජානාති නපස්සති ඉති සදීති ඉති කල්ල ඒ ඒ සත්‍ය අවබෝධය කරගත් එක්කෙනා ඒක දන්නේ නැහැ ඒක දකින්නේ නැහැ කියලා ඒ කාට හරි මතයක් කියනවා නම් එහෙම කියන්නත් බෑ. එහෙම දෙයක් එයා භාෂාව හසුරුවන්නේ නැහැ සඳහා. ඒ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන ඒ නිදහස් වල ගියේ භික්ෂුව. ඕක දන්නේ නැහැ, දකින්නේ නැහැ කියලා කියන්නේ. මොනවායි කියලාපින්නේ. එයා කතා කරන්න එච්චර එච්චර. එයා දන්නවා වචන වලින් වෙඩි තියලා වැඩක් නැහැ. වචන වචන වල තියෙන નિરර්ථක බව තේරෙනවා. වචන කොච්චර දුප්පත්ද කියලා තේරෙනවා. වචන කොච්චර දුර්වලද කියලා තේරෙනවා. ඒ ඒ නිසා එයාට එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. එයාට මේක තේරෙන්නේ නැහැ කියන්න දන්නේ කියන්නේ කියනවා කියන එක වැදගත් නෑ යාට ඊට පස්සේ. කරුණා මෛත්‍රියෙන් මාර්ගය පෙන්වලා දෙන මේක කරන්ටකෝ කියලා කියයිතරයි. ඒක තමයි බුදුහාමන් වහන්සේ කියන්නේ අපි කැමති ධර්ම කාරණා අහන්න දැනගන්න ඇත්තෝ බොහොම උතුම් කාරණා කියනවා පසුගිය සතිවල කතා කර දේවල් බොහොම උතුම් නිසා අපට තථාගත ධර්මයේ කියලා දෙන්නට අනිත් පැයට උදව් කරන්න තේරුම් බේරුම් කරගන්න භාෂා ව්‍යවහාරයේ දුප්පත් කියලා තේරෙනවා මෙයා ගැන කතා කරනකොට සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේටත් ආනන්ද හාමුදුරන් වහන්සේටත් নমස්කාර වේවා. සාදු සාදු තෙරුවන් සරණයි සිල්දනාටම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ප්‍රශ්නයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් දැන් අවස්ථාව තියෙනවා අහන්න හොඳයි මම හිතන්නේ මේ නැතුව ඇති මම ගෞරවයෙන් චිත්‍රා මහත්මියට යොමු වෙනවා ඔබතුමියගේ අදහස් අපිට එමක බෙදා හදා ගන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සත්‍යජිතමය ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනාටම මම හිතන්නේ කියන්න තරම් දෙයක් නැහැ සත්‍යජිතමා හැමදේම අවශ්‍ය තරමටම කිව්වා අපි උත්සාහවන්ත වෙන්න ඕන මේ දේ දකින්න කියලා ඒ වචන හැම එකකම තිබුණු ඒ ආශ්චර්යමත් බව ඇත්තටම හොඳින් දැක්කා කියලා හිතෙනවා. ඉතින් තවදුරටත් මම හිතන්නේ වචන වලින් කතා කරොත් තවත් වලාකුළු එකතු කිරීමක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා හිතෙනවා. ඒ වගේම canvas එකේ පින්තූරේ තව ටිකක් ඇන්ද කියලා වගේ කෙනත් හිතෙනවා. ඒ වුණත් ශ්‍රතමය වශයෙන් අපිට තේරුම් ගැනීම සඳහා සත්‍යීතමනේ සමා වෙලා වරදක් තියෙනවා නම් පෙන්වුම් කරලා දෙන්න. ඔබතුමා අර උදාහරණ ටික කියනකොට හිතට මැවුණු එක පුදුමාවේ කතා කරන්නේ අනිදස විඥානය ගැන වෙන්න ඕනේ. අපපතිත්තත විඥානය ගැන අපපතිත්තිත විඥානය ගැන වෙන්න ඕනේ. කියලා එහෙම තමයි හිතට ආවේ. ඒ මොකද මේ විඥානය පිහිටන තැන් අපි අහලා තියෙනවා ඒ එතකොට ඇත්තටම මේ එවැනි தත්ත්වයක් පිළිතන පිළිතන්නේ නැති தත්ත්වයක් එන්න නම් එතුමාර විස්තර කරපු දේ තමයි කියලා හිතනවා මොකද වින්දනය ගැන හිතනකොට මේ වින්දනය නිසා තමයි අපි අර වලාකුළු හැදෙන්නේ අහසේ වලාකුළු හැදෙන්න ගන්න මේ ඇත්තටම සංඥාවෙන් තමයි පටන් ගන්නෙ නමුත් මේ වින්දන වලින් තමයි එතුමා කියපු විදිහට තේරුම් ගත්තේ මේ වලාකුළු හැදෙන්න පටන් ගන්නෙ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ වලාකුළු වල වලාකුළු හැදෙන්නේ කොහොමද කියන එක දැකීමේ හැකියාවක් ඇති වුණොත් එතනින් එහාට මේ වලාකුළු නැති කරන්න නෙමෙයි නමුත් වලාකුළු පාවුණාවේ කියලා නමුත් අහස දිහා බලන්න පුළුවන් කමක් ඇති වෙයි කියලා හිතුණා. ඒ වගේම ඇත්තටම තේරුම් ගත්ත දෙයක් ඔබතුමා විස්තර කරනකොට මේ සියල්ලම අපේ මේ සලායතන මොකද තථාගතයන් වහන්සේ විරෝධයක් ගැන කතා කරලා තියෙනවනේ. දැන් මේ වින්දනය නිරෝධ කරන්න අපිට බෑ. ඇත්තටම මේ ස්පර්ශයක් ඇති වෙනතුරු ඒ ස්පර්ශය ඇති වෙනතුරු වින්දනය නිරෝධනය නිරෝධ කරන්න බෑ වගේම තමයි අපි මේ සලායතන කියලා කියන අපි මේ තියනවා කියලා ගත්තපු මේ හයක් නිසා ඇතිවන ස්පර්ශය නිසා තමයි මේ මේ විදිහට මේ වලාකුළු ඇතිවීම පටන් ගන්නෙ. ඉතින් අපිට යම්කිසි විදියකින් මේක පටන් ගන්න තැන බලා ගන්න පුළුවන් වුණොත් එතනදී හිතට ආපු දේ තමයි ආනන්ද සූත්‍රය ඒ වගේම ආනාපාන සති සූත්‍රය ඒ වගේම පොට්ටපාද සූත්‍රයේ අபிසඤ්ඤා නිරෝධය වැනි එවැනි தත්වයන් ගැන අපි අවබෝධයෙන් අපිට ඒ දැක්මක් ඇති වුණොත් ඒ කොහොමද මේ වලාකුළු නැති අහසේ වලාකුළු පටන් ගන්න කියලා මන්ට හිතෙනවා අපිට පුළුවන්කමක් ඇති වෙයි බලාකුළු නැති බවකටපත් කරලා ඒ අහස දකින්නත් පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔය එන බලාකුළු යනවනේ කියන ඒ දැක්කලු ඒ தത്വෙට හිත හදාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කියනකොට ඇත්තටම එතුමා අපිට කිව්ව මේ සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව ගැන අපි කතා කරනකොට එවැනි වේදනා දැනෙන මම තවම ඉන්නවා කාටද මේව දැනෙන්නේ මට සුඛ වේදනාව දැනෙනවා අදුක්කම සුඛ දැනෙනවා දුක් වේදනාව දැනෙනවා දැනෙන්නේ කාටද මට නමුත් අපි යම් කිසි විදියකින් සත්‍යජිතමනි මෙහෙම හිතුවොත් අපි හේතුඵල ධම දකින්නවා නම් එතනදී අපි දැකීමක් අවශ්‍යයි කියලා හිතෙනවා මේ චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ඒ ආදී වශයෙන් මේ වේදනා හය යම් කිසි විදියකින් අපි දැක්කොත් එතනදී අපිට ස්පර්ශය අහුවෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ මොකද අර තාමත් අර සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියනකොට තාම ඒව ඕලාරික රළු මට්ටමේ තියෙන දකින් දැක්මක් ඒක කියලා තමයි හිතුනේ. නමුත් ක්‍රමක්‍රමයෙන් අර ඔබතුමා කිව්වා වගේ මේ කාම ලෝකයෙන් ඉවත් වුන හිත රූප ලෝකයට අරූප ලෝකයට ඒ ඒ තත්ත්වයන් වලදී රූප භව රූප භව අපි වචන වලින් කියනවනේ ඒ භව භව දැකමින් යන ගමනකදී අපිට පුළුවන් වෙයි පුළුවන් වුණොත් මේ මේක මේ සම්පස්සජා වේදනා කියන එක දැක ගන්න එතනදි ස්පර්ශය අහුවෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ ආදී වශයෙන් මොකද ස්පර්ශය ස්පර්ශයෙන් සිදුවන මේ දේ දැක්කොත් එතකොට ආයතන ආයතන හය ස්පර්ශය ඇත්තටම ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමෙන් අවසානයේදී ඔබතුමාය කියපු විදිහේ හිස්සහසක් දක්ගන්න පුළුවන්කමක් ඒ කියන ඒ සංස්කරණ ටික තමයි හිත තුළ ගලාගෙන ගියේ හැමදෙනාටම තෙරුවන් සරණයි වරදක් ඇත්නම් අඩුපාඩුවක් ඇත්නම් සත්‍යජිතුමනි පෙන්වා දෙන්න තෙරුවන් සරණයි සාදු සාදු තෙරුවන් සරණයි මම ගෞරවයෙන් පත්මසිරි මහත්මයාට යොමු වෙනවා ඔබතුමා අපි සමග ඔබතුමාගේ අදහස් මේ සම්බන්ධව ප්‍රකාශ කරන්න කියලා තෙරුවන් සරණයි. සත්‍යජිත්මා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට ගිය තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ අදහසක් ආවා මේ චිත්‍ර මහත්මිය කතා කරපු කාරණාව සම්බන්ධයෙන්ම තමයි ඒ කියන්නේ දැන් අපිට විඳීම් ස්වභාවය විඳීම් ස්වභාවයක් දැනෙන තැනම තමයි මේ ආත්ම සංකල්පයක් මේ විඳින්නෙක් ඉන්නවා ඒ මමය කියන හැඟීම ජනිත වෙන තැන කියන කාරණාව නම් තේරෙන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අපිට එහෙම ඒ ඒ විඳීම් ස්වභාවයත් එක්කම තමයි පැන නගින්නේ මෙතන කෙනෙක් මේ විඳින්නෙක් ඉන්නවා කියන කාරණාව. නමුත් හොඳින් බලනකොට මේ වේදනාව කියන එක ඇතිවෙන්න මුල් කාරණේ වෙන්නේ ස්පර්ශය නම් මේ ස්පර්ශය නිරෝධ කරන්න ඕනේ වෙනවා නම් ස්පර්ශයේ මේ ස්පර්ශයේ බලය තුරන් කරගන්න ඕනේ නම් එහෙමනම් අපිට කරන්න වෙන්නේ මම හිතන්නේ මේ ස්පර්ශයේ මුල් කාරණා වෙන පටිගය ඒ පටිගය ගැටීමක්නේ රූප රූප ගැටීමක් හරි නාම ධර්ම ගැටීමක් හරි නිසා නිස්පාශයක් ඇති වෙන්නේ. එමනම් ඒ ගැටෙන් ගැටෙන කාරණා මොනවද? ඒ ඒවා ඒව નિවර්දිව අපි අඳුරගත්තොත්. ඒ එහෙමත් නැත්නම් සංඥාව નિවර්දිව තේරුම් ගත්තොත්. රූපේ පිරිසිඳ දැක්කොත්, බාහිර ආයතනයේ පිරිසිඳ දැක්කොත්, ඒ කියන්නේ ඒක මනාව පැහැදිලි කරලා අඳුරගත්තොත් එහෙමනම් ස්පර්ශයට අගයක් නැති වෙනව නේද? එතකොට ස්පර්ශයට අගයක් නැති වුණොත් ස්පර්ශයෙන් ජනිත වෙන දේවල් වලට කොහොමදත් අගයක් නැති වෙනවනේ. ඒක නේද මේ කියන තැන. ඒ එතකොට විඳින්නෙක් ඇති වෙන්න හේතුවක් නෑ නේද කියලා මෙන්න මේ වගේ අදහස් ටිකක් හිතට ආවා. ඉතින් ඇත්තෙම සත්‍යජිත්තුමාගෙන් මේ ගැන විස්තර දැනගන්න සතුටුයි. පෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං පතුල් මහත්තයා මම ගෞරවයෙන් දිල්රුක් මහත්මයාට යොමු වෙනවා ඔබතුමාගේ අදහසත් අපිට සමග බෙදා ගන්න කියලා තෙරුවන් සරණයි අවසරයි සත්‍යජීතමනි කල්‍යාණ මිත්‍රයින්ට තෙරුවන් සරණයි Um, මම හිතන්නේ ඉතා uh, ගැඹුරු uh, කොටස සත්‍ය ගැඹුරු කොටසකට අපි සාකච්ඡා කරේ අද මේ වේදනාව uh, ආත්ම වශයෙන් ගැනීම හෝ නොගැනීම සම්බන්ධව තථාගතයන් වහන්සේ ඒක මේ වේදනාව සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාවන් ආත්මයක් වශයෙන් ගන්න පුළුවන්ද නැයිද කියන එක ඒක ගැන ප්‍රශ්න ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න උත්තර වශයෙන් පැහැදිලි කිරීම. ඉතින් ඇත්තටම මේක ගැන කල්පනා කරනකොට හිතට ආපු දෙයක් තමයි මේ මේ අපි හැමෝම සුඛ වේදනාවට කැමැති ඒ පැත්තක් තියෙනවා. ඒක මේ මන්නවට නම් එහෙමයි සුඛ වේදනාවට කැමති මොනවම හරි. නමුත් හිතෙන්නේ එක පැත්තකින් මේ සුඛ සුඛ වේදනාවක් ලැබෙන්න හැම තිස්සෙම මොකක් හරි ඒකට ලබා ගන්න ඕන දෙයක් තියෙන්නම ඕන වෙනවා ගොඩක් වෙලාවට එක පැත්තකින් ඒ කියන්නේ හැමතිස්සෙම සුඛ වේදනාවක් අරමුණු වෙන්නේ මොකක් හරි එකකට දැනෙන්නේ අරමුණු වෙච්ච දෙයක් තුලින්මයි අන්තිමට දැන් අපි අර කලින් සාකච්ඡා අන්තිමට අරමුණු වෙච්ච දේත් හිතේ සකස් වෙච්ච දෙයක්මයි එතකොට අපි ඇත්තම බැලුවාම එහෙම බැලුවාම සුඛ වේදනාව කියන එකට අපිට දැනෙන දේත් මේ සකස් වෙච්ච දෙයක දෙයක්ම කියන එක වුණාම නිකන් එතන ඇත්තටම හරයක් නැති ගතියක් අඩු ගානේ නිකන් හිතනකොට හරි තේරෙනවා. ඉතින් අනිත් පැත්තෙන් බැලුවාම දැන් මේ සුඛ වේදනාවන් තියෙනවා මේ එහෙම දේවල් පිටිපස්සෙන් නොගිහින් අරමුණු පස්සෙන් නොගිහින් දෙන එන සුඛ වේදනාවක් තියෙනවා එතකොට අර මම හිතන්නේ ඒක මේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් බටහිර ස්වාමින් වහන්සේ නමකගේ පොතක උන්වහන්සේ එක සඳහන් කරනවා receiving joy කියලා එතකොට ඒ කියන්නේ මේ නැති දහස් කරන්න දහස් කරන්න උත්සාහ කරන්නේ කාම මේ නීවරණ ධර්ම ප්‍රහාණය වෙලා යමාකාරක සමාධි තත්ත්ව ඇති වෙනකොට ඒ ඇති වෙන සුඛ වේදනාව යම ලබා ගැනීමෙන් ඇති වෙන සුඛ වේදනාව නෙවෙන නිසා. ඉතින් ඒව වුණත් ඇත්තටම ඒව වේදනාව වුණත් අනිත්‍යයි. කියන එකත් මම හිතන්නේ අනාත්මයි කියන එකත් තමයි මම හිතන්නේ තේරුම් ගන්න සිද්ධ වෙන්නේ ඒ කෙසේ වුණත් අපි ප්‍රතිපදාව වශයෙන් බලනකොට එතකොට ඒ වගේ සුඛ වේදනාවක් අවශ්‍යයි කියලා හිතෙනවා. ඉතින් ඉන්න එහෙම බැලුවාම ඉතින් ඒ ගැනත් කල්යාණ මිත්‍රයන්ට යමක් සඳහන් කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං දිලුක් මහත්මයා මම ගෞරවයෙන් සත්‍යදේතුමාට යොමු වෙනවා සත්‍යදේතුමනි දැන් මේ සීල දනාම කතා කළේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ ගැන තමයි විශේෂයෙන්ම වැඩිපුර ගත කළේ මටත් පැටලිල්ලක් තියෙනවා මෙතන දැන් සතර සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව කියලා අපි වේදනාව අනුපස්සනාවක් හැටියට පාවිච්චි කරනවා ඉතින් මේකත් එක්ක ගලපගන්නේ කොහොමද කියලා ඔබතුමා ටිකක් අනිත් අයගේ කතාවත් සමග මට පොඩ්ඩක් උදව් කරනවා නම් බොහොම පිං. පෙරවන් සන්නයි. බුදු සරණයි බුදු සරණයි. අර මුල්ම එකේදී අනිදස්සන විඥානේ විඥානක්ඛිති අනිදස්සන විඥානේ කෙසේ වෙතත් එකට අපි එන්න හදන්නේ බුදුහාමුදුරුවෝ ඊළඟට ආනන්දහාන්ති කියන්නේ විඥානත්ථಿತಿ ඊළඟට අත්ථ විමෝක්ෂ ගැන එකක්වත් අත්හැරලා නැහැ තථාගතයන් වහන්සේ. ඉතින් අපි කියන බොහොම පින් කියන හැම දෙයකම. ඊළඟට අර ස්පර්ශය තම අල්ලා ගන්න ඕනි කියන එක තම බුදුහාව කිවි මෙතෙන්දී. අර කලින්ම අපි සූත්‍ර තුනක් සුඛ සූත්‍රයේ සංයුත්ත නිකාය වේදනා සංයුත්තයේ තියෙන සුඛ සූත්‍ර ගැන අපි ඒකේ පූර්විකාව හැටියට කතා කළා ඒවා. මේකට උදව් වෙනවා. එතකොට අර වේදනානුපස්සනාව ගැන යනුපස්සනාවට ආවහමත් මේක උදව් වෙනවා. මේක තමයි දකින්නේ. තෙන්දි බුදුහාමුදුර දේශනා කරේ මේ මේ සූත්‍රයේදී සුඛ සූත්‍රයේදී මම යලිත් කියන්නම් සුඛං වා යදිවා දුක්ඛං සුඛ වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන් යදිවා කියන එකට ඒ පරිවර්තන දුක්ඛ වෙන්න පුළුවන් සුඛ වෙන්න පුළුවන් අදුක්ඛම සුඛ වෙන්න පුළුවන් අජ්ජත්තංච බහිද්ධාන ඒක අජ්ජත් බහිද්ධා වශයෙන් වෙන්න තියෙනවා කොතන හරි වින්දන ස්වરૂපයක් තියෙනවා නම් මේක ඇතුලේ මේ සිද්ධ වෙන්නේ Taman තුල ඒක සිද්ධ වෙන්නේ. ඒක තමයි අල්ලා ගන්න පුළුවන්. යං කිංචි අත්ති වේදිත වේදිතය මොනෝහරි දෙයක් අපි වේදිත කියන එකට අපි කියන එක්ස්පීරියන්ස් වෙනවා නම් ඕන වෙලාවන්. ඒ කියන්නේ මනසට මට දැනෙනවා. ක්ලික් වෙනවා කියලා කියන්නේ ඒක මට දැනෙනවා. ඒතම් දුක්ඛන්ති ඤත්වාන. ඒක පැවැත්මේම තියෙන අසාර්ථක තත්ත්වකේ වින්දනය කියන එක එක එක මුට්ටියක් එක පැලයක් එක දියරැල්ල එක වලාකුලක් විතරයි කියලා දැනගෙන යං කිංචි අත්ති වේදිතම් ඒතන් දුක්ඛන්ති ඤත්වාන ඊළඟ වචනේ මෝස ධම්මං ඒක මතුවලා ආපු මායාමය දෙයක්. මැජික් එකක්. මැජික් එකකින් මතුවලා ආවා. සෝ බබල් හදන්නේ. පොඩි ළමයි පිඹින්නේ ඒ වගේ දෙයක්. ඉතින් මතුවලා ආවා. මෝස ධම්මා. ඵලෝකිතං විනාශ වෙලා යනවා. ඵලෝකිනං එක විරවල යන ස්වභාවයේ තියෙන වින්දනය කියන්නේ. එහෙම දැනත්වා ඒක දැනගෙන ඒ විදිහට අවබෝධයට අහු කරගෙන ඔන්න දැන් අර ස්පර්ශය ගැන කියපු කතාවට එන්නේ තෙන්දි තම අහු කරගන්න ඕනේ. එකෙන් සා එක හරි කියන්නේ. පුස්ස පුස්ස වයන් පස්ස. මේකට අහු වෙන තැනදී ඒකේ විනාශය දකිනවා. පුස්ස පුස්ස වයන් පස්ස. ස්පර්ශය මත වෙනවා ස්පර්ශයේ සම්බන්ධ වෙනවා. එතකොට දැන ඒකේ ඒවං තත්ත්ව විරජ්ජිතී අන්න ඒ විදිහට තමා ඒකට තියෙන බැම්ම කඩා ගන්න සංයෝජනේ කඩා ගන්න. ඒවං තත්ත්ව විරජ්ජිතී. ඊළඟට ඒ ටිකේ හේම මතේ තියන්න ඕන ඊට පස්සේ අර වේදනාන් පස්සනා වෙන්නේ ඒකෙදි. ඒ විදිහට තමයි තෙන්දි අත්ති වේදනාති පනස්ස සතිපට්ඨිතව හෝති යාවදේව ඥානමත්තයි. ඒ ඒ මේ සතර සතිපට්ඨාන සූත්‍රය කියන අත්ති වේදනාති වේදනා දැන් මට තියෙනවා කියලා සතිපච්චුපට්ඨිතෝ හෝති සිහිය මතුවෙලෙනවා. සිහිය පිහිටෙනවා. සතුපච්චුපට්ඨිතෝ හෝති යාවේදී විඥානමත්තාය. අවබෝධය සඳහා විතරයින් එහාට දෙයක් ඇති වෙන්නේ අර ඒ සත්‍ය කරන්න හදන්නේ. යාවද විඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. සිහි පිටවා ගන්නට විතරයි තියෙන්නේ. අනිශ්චිතෝච විහෙරති. ඒකත් එක්ක නෑ සම්බන්ධකම් එකට මම රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න හදන්නේ. ඒක මගේද කොහොමද ඒවා එන්නේ පුස්ස පුස්සව යම් පස්ස මොකද ඊළඟ එක එනකොටත් ඒක හිම් දැනගන්න ඊළඟට ධාතු භංග සූත්‍රය ගැන අපි කතා කළා අවසානයේ කල්යාණ මිත්‍යා කියපු දෙයට සුඛ වේදනාව කාමච්ඡන්දෙන් තොර සුඛ වේදනාව තියාගන්න ඕන මොකද ඒක ditta ධම්ම සුඛ විහාරයක් ඒක ඉන්දි කියලා බුදුහාම කියන්නේ ඒක තමයි අර ඉංග්‍රීසි භාෂෙන් අර කවුරුනෝ බෞද්ධ භික්ෂුව පරිවර්තනය කළා කියලා කිව්වේ ඒකයිද. නිරාමිෂ සුඛේ සම්බන්ධයෙන් තෝරන. බුදුහාමර දේවතාවෙක් අහපු ප්‍රශ්න දෙකවන සබ්බතෝ මනෝ නිවාරය හැම එකින්ම හිත අයින් කරගන්න දෙපා ඉස්සෙල්ලා. න මනෝ යතත්ත මාගත මොනවා හරි දෙයක් හින්දා මේ මනෝ කියලා එහෙම මෙහෙම දඟලන පණින වඳුරව නතර කරගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒක අයි කරගන්න එපා. දරුවෙකුට අර සූප් කටට දානවා යන්නකොට නැත්තම් කී ටික දෙනවා වගේ. නැත්තම් අරගෙන වඩාගෙන තියාගන්නවා වගේ. ඒ වගේ ඒ ඒ නිෂ්කලංක කරගන්න සුඛ වේදනාවට ගන්න ඕනේ. ඒකට කියන්නේ නිරාමිෂ සුඛ වේදනාව හොඳ දෙයක්. මොකද නිරාමිස සුඛ වේදනාවත් එක්ක ඊට පස්සේ සතිමත් වෙන්න නැත්තම් සද්ධා විදේ සති සමාධි පහම ගෙනියන්න ලේසි. පඤ්ඤා පහම ගෙනියන්න ලේසි. ඒ නිසා ඒකයින් කරන්න එපා. මොකද අර උපේක්ඛා වේදනාවට ධාතු විභංග සූත්‍රයේදී අපි කිව්ව උපේක්ඛා වේදනාව ගැන. අතාපරං උපේක්ඛායේව අවශිෂ්‍යති පරිසුද්ධම් පරියෝදාතං කියලා. ඒ උපේක්ඛාවත් උපේක්ඛාපන සම්තත්තා සුඛමිච්ඡේ භාසිතා කියලා ওই පැරණි මහතරුන් වහන්සේලා විග්‍රහ කරනකොට කියන උපේක්ඛාව ශාන්ත බවෙන් හින්දා ඒක සුඛ ගොඩට දාන්න පුළුවන් කියලා. එතන තියෙන සුඛ වේදනාව නිරාමිෂ වේදනාව. ඒක තමයි ඊට පස්සේ අරූප ධානයට හරවන්නේ. පුබ්බේ සෝමනස් දෝමනසනං අත්ංගමා කියන தත්වෙට ඇවිල්ලා අරූප தත්වෙට අරූප தත්වෙට මාව හරවනනේ මේක කෑලි හැලෙනකොට ඒක එතනින් එහාට මතුවෙන ඉන தත්ත්වේ වෙන්නේ අර රසායනික ප්‍රතික්‍රියාවන් වෙනවා වගේ යමක් එකතු වුණාම ඒ தත්ත්වෙන්නේ එතෙන්දි සුඛ වේදනාව තියාගන්න අවශ්‍ය වෙනවා මෙතෙන්දී මේ සූත්‍රයේ විශේෂයෙන් කියන්න හදන්නේ අර වේදනාව ගැන කියනකොට අර වේදනාව නිසා තමයි මම අත්ත කෙනෙක් හදාගන්නේ. ඒක තමයි මුල්ම වශයෙන් මට තේරෙන දේ. මොකද එතෙන්දීනි දැන් මතක තියෙන්න ඕනේ දැන් මේ සූත්‍රයේදී අපි මුලින්ම කියන එනකොට වේදනා දක්වා ඇවිල්ලා බුදුහාම ඊට පස්සේ අනිත් තැන්වලදී කියන්නේ නැති දෙයකට පරිවර්තනය කරනවා. වේදනාව නිසා තණ්හා මතක ඊට පස්සේ තණ්හම් පටිච්ච පරිේෂණං කියන ඒ දුක දුක නිර්මාණය කරගන්න පැත්තට යනවා ඊට පස්සේ. බුදුහාර ආනන්දහන්ට ඒටි කියලා තණ්හම් පටිච්ච පරිේෂණං පරිේෂණං පටිච්ච ලාභෝති කියලා විල කියනවා ආනන්ද තණ්හා වේදනා දෙක ඕනෝන්ට සම්බන්ධ කරගෙන යනවා ඊට පස්සේ. ඒ නිසා තමයි හොයන්නේ කියලා. තණ්හාව පරිේශනාව දෙකට යනවා. ඒ පරිේශනාවෙන් තමයි ඊට පස්සේ අත්ත ඇති කරගන්නේ. නැත්නම් තණ්හා වර්ග තුනම ගන්න ඕන. කාම තණ්හා, භව තණ්හා, භව තණ්හාව අයින් කරන්න එපා ඒක. භව තණ්හාවයි අත්ත මවා ගන්න අත්යයි. මොකද අත්යක් තියාගත්තාමනේ එයා තව ගෙනියන්න හදාන්නේ. මේ අත්ත කියන එච්චර වඳබවන්න දිලිසවන්න ඕන කමන්නේ තියෙන්නේ මෙතන. අත්ත හැදුනේ කියලා දැනගත්ත තැනදී පංච උපාදානස්කන්ධය දැනගත්ත තැනදී එයා මවන්න හදන්නේ. ඊට පස්සේ නිරතං අபிසංකරෝති කිව්වේ ඒක ධාතු විභංග සූත්‍රයේ ඉති කියවන් අන්තිම හරිය ගැන. අන්තිම හරිය බුදුහාරු පුක්කුසාති ඒ අත්තර කියපු දේ ගැන ඉගෙන ගන්න. මම හිතනවා ඒ කරුණ ටික ගැළපේවි කියලා සම්මා සම්බුදු සරණ බුදු සරණයි සමහර කරුණු උතුම් කරුණු මතක් කරලා දෙනවට බොහොම පස්ස වලින් තමා දකින්න ඕනි කියලා මතකෙ තියෙන්න ඕන. පස්සේ කියන්නේම සම්බන්ධ බිල්ලට. පස්ස කියන්නේම සම්බන්ධ බිල්ලට ලෝකයක් එක්ක. බුදු සරණයි. තිරුවන් සරණයි. තවත් කාට හරි තියෙනවද අපේ ප්‍රශ්නයක් හෝ අදහසක් යොමු කරන්න? මානෙල් මහත්මිය ඔබතුමිය ඉන්නවනම් ඔබතුමියට අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න. ත්වන් සර්ණයි. සියලු දෙනාටම ත්වන් සර්ණයි. හොඳින් අහගෙන ඉන්නවා. විශේෂයෙන්ම කියන්න කියලා දෙයක් නැහැ. ඇත්තෙන්ම අර මේ වේදනාවත් සමගම අර මේක ඇත්තෙන්ම අත්දැකීමක් වශයෙන් Tamanගේම දර්ශනයක් නොවන තා මේක දැනුමක් වුණාම පිළිඳ කෙනෙක් යටින්ම ඉන්නවා වගේ කියන අදහස තමයි තේරුනේ. ඉතින් ඒ නිසා මේක ඇත්තෙන්ම Taman තුලින්ම දකින්න ඕනේ කියන බව තමයි හොඳින් වැටහුනේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි බොහොම පිං. සැකදෙතුමනි අපි තව ඉදිරියට යනවද? තව ඔබතුමා මේ සම්බන්ධව තව අදහස් ප්‍රකාශ කරන්නද? තේරුම් සරණයි. සම්මා සම්බුදු සරණයි. දැතෙන්දී ද වින්දනය තව මේ පැවැත්මේ අපි අහුවෙන තැන කියන එක මතක් වෙන්න. වින්දනයත් එක්ක ඊට පස්සේ සංඥා සුඛ දුක්ඛ දුක්ඛ වශයෙන් අපි හදාගෙන යන්නේ. ඊට පස්සේ අර කලින්ම ඒ කල්යාණ මිත්‍ර සිහිපත් කරපු දේ ගැන බුදුහාමුදුරු කතා කරා. ඒක කියලා ඉවරෙච්ච ගමන් මේ මාත්‍රකාවෙන් පිට යන්න කලින් ඒ භික්ෂුව මේ විදිහයි මේ විදිහයි ඒවා ගැන දන්නේ නැහැ කියලා තීරණ ගන්න එක හොඳ නැහැ කියලා කීවට පස්සෙම බුදුහාර කියනවා මතකෙ දෙන්න විඥාන ගැන කතා කළා මේකෙදි මේ සුත්‍ර ගැඹුරුයි විඥානය ගැන කතා කරනකොට ඊට පස්සේ උන්වහන්සේ කියන සත්‍යකෝ විමානන්ද විඥානත්ථිතියක සම්පූර්ණයෙන් අපිට තේරෙන්නේ මේ කතා කරලා ඇවිල්ලා එක පාටයි වින්දන කතගත විඥානත්ථිති ගැන කතා කරන්නේ කියලා. මෙච්චර කතා කරේ සක්කාදිට්ඨි සක්කාදිට්ඨි නෙවෙයි අත්ය ඇති වෙන හැටි. ඒක කොහොමද පවත්වගෙන යන හැටි? විශ්වකයෙන් අයින් වෙන්නේ කොහොමද පස්සේ සම්බන්ධ කරගෙන? එකට ආවිල්ලා ඊළඟට ආනන්දහාමුදුරන් මේක තේරෙනකොට මේක කියනවා දැන් මේක මේක බුදුහාරු මේ සංසාර මොකද්ද කිය ඇට්ලස් එක මේ හදාන්නේ සිටියම පෙන්වන්නේ ආධ්‍යාත්මිකව මේ සංසාරයේ මේක යන හැටි පෙන්වන්නේ නාම රූප එතෙන් දෙක් බුදුහාරයන් සත්‍යකෝ ඊමානන්ද විඥාන තිත්‍යෝ ස්ටේෂන් හතක් තියෙන විඥානය සම්බන්ධ කරන්න. පළපදියෙන් ඉන්න පුළුවන්. දේ ආයතනානි ආසන දෙකක් තියෙනවා. ඒකට විඥානත් ටීවි නෑ. ඒ ආයතන දෙකට. මට තේරෙන්නේ ඇයි බුදුහාම කියනොත් මට හිතා ගන්න පුළුවන් ඇයි කියලා. දෙකේ සංකල්පයක් විතරයි උඩ. එතකොට විඥානත්ථිති දෙක හතයි සත්ත්ව විඥානත්ථිතියෝ සත්‍යකෝ ඉමානන්ද ආනන්ද සත්‍යකෝ ඉමානන්ද විඥානත්ථිතියෝ ද්වේ ආයතනාන් එතකොට හතයි දෙකයි නවයයි නව සත්තාවාස කියලා අපි අහලා තියෙනවට පුංචි හම්බුරන්ගෙන් නව නාමකින් නව සත්තාවාසා කියලා කිව් සෝපාක පුංචි හම්බු රාතන් වහන්සේ ඒ ටිකට මොනවද දැනගෙනද මොනවා දැනගෙන මුත්‍ය අවබෝධය වහම ඒක තේරෙන යත්තන්ට කතමා සත්‍ය කද්දිහත විඥානය විඥාන ස්ටේෂන් කියලා අපි කියමු ඒතර තේරෙන්නේ හින්දා එතකොට දැන් පැවැත්මේ අපි දන්න කොටසක් තියෙනවා අනිත් ටික ඔක්කොම අපිට දැනුමට සඳහා විතරයි ඉන්නේ පංච උපාදානස්කන්ධය අහු කරගන්න ඕනේ ඒක තමයි වැදගත්ම දේ සන්ති ආනන්ද සත්තා නානත්ත් කාය ආනන්ත සංඥෝ දැනුමට විතරයි අපින්න හරි ඔය හරි. සේයතා අපි මනුස්සා ඒකච්චේති දේවා ඒකච්චේති විනිපාතික. අයන් පතම විඥානාත්ති. ඒ කියන්නේ අපිට තේරෙනවා දැන් අපි ඉන්න හින්දා දැන් දැන් ඔස්ට්‍රේලියාව USA කැනඩා එංගලන්තේ ජපානය මේ පෘථිවි ගෝලයේ කියන ඒවා අයින් වෙන්න ඕනුලුයි. කතන්දර ඔක්කොම ඔළුවෙන් අයින් වෙන්න ඕන. මුකුත් දන්නේ නැති මුකුත් පළපදියම් වෙච්ච නැති ඔළුවක් දැන් තියෙන්නේ කියලා. ඒකිනම් බැලුවොත් එහෙම අපිට තේරෙන බුදුහාමුදුරුගේ විඥානට්ඨිති පළමු එක කියන්නේ පඨමා විඥානට්ඨිති කියලා කියන්නේ අපිට තේරෙන විවිධ මාදිලේ සිරුරු විවිධ මාදිලේ සංඥා වෛවාරණ කියලා කියන වෛවාරණ එක එක ලංකාවේ ලංකාවේ කියන්නේ ඒක හොඳ වචනයක් අපි තේරුම් බහූත කියන්නේ භූත බහු වෙලා මේ භූත කියන්නේ මතු වෙලා ආපු හැටි බහු බහු කියන්නේ ඒක තමයි. අයක හෙල බසින් ඉලං කතා කරන භාෂාව නැත්නම් පරිහරණයේදී පාවිච්චි කරන බහුභූත කියලා ඒක තේරෙන්නේ නැතුණා තමයි ඒ වගේ තමයි. සමහර භූත ලේනු වගේ ඇවිල්ලා තියෙන සමහර පණ ගැටියෝ වගේ මතුවලා ඇවිල්ලා තියෙන සමහර ස්ත්‍රී ඇටි සමහර පුරුෂ ඇටියට මේක මතුවලා ඇවිල්ලා කාටත් තියෙන ඇටකොටු සම ඒ ඒ ටික කේසාලෝමාන කදන්ත තචෝමන් සංගේ ටිකට යන්න ඉල බලන්න මේ සිටියම මොබ මේ බාබී එක බලන්න මොකද්ද කියලා මේ ට්‍රාන්ස්ෆෝමරේ මොකද්ද කියලා බලන්න ඒක තමයි බුදුහාම කියන්නේ එක එක වර්ගයේ දේවල් තියෙන අපිට තේරෙන්නේ ওই ටික විතරයි දැනට. يعني අපිට දිව ගාලා අත්හදලා බලන්න පුළුවන් තැන එච්චර. අනිත් ටිකට තථාගතයන් වහන්සේගේ දැනුමත් එක්ක අපි කියන්නේ එක්ක වඳු පැටියෙක් වෙලා වඳුරු අම්මගේ පිටේ නැගලා යන්න ඕන නැත්නම් පූසෙක් පූසම්මට එල්ලගෙන යන්න දෙන්න ඕන දෙක එකට වෙන්න ඕන. මේ දෙකෙන් ඊළඟට ඒතර අපිට තේන්න මේ විඥානත්‍ත්‍යයේ පළවෙනි එක සීයතා අපිමනුසා ඒකච්චේච දේවා ඒකච්චේච විනිපාතිසා කියන එක අපිට තේරෙනවා යන්තම් හරි ඒ කියන්නේ විවිධ මාදිලේ ශරීර තියෙන විවිධ මාදිලේ සංඥා තියෙන අය අපිට ඇති වෙන සංඥා එමය ඒ නිසා මනුෂ්‍යයා කියන එක්කනාට දෙන වාසිය තමයි මේ හම්බෙච්ච කොම්පියුටරේ වැදගත්. ඩිලීට් කරන්න පුළුවන් තත්ත්වේ තියෙන්නේ. නිසා ඩිලීට් කරන්න ඕන ගාක් අනවශ්‍ය ෆයිල් ටික. complete deletion permanent deletion එක දාන්න දෙන සමාරිය. නැත්නම් ආයෙත් අපි දාද තදා බලන මේ <laughs> මේ ෆයිල් එකේ මොනවද තියෙන්නේ කල් කම්බලේ තර පරණ ෆයිල් හොයනවා වගේ. තරම සංඥා හොයනවා. දෙවෙනි එක සම්ති ආනන්ද. ඒක සන්තානන්ද කිය එක සම්ති ආනන්ද සත්තා නානත් කාය ඒකත් සංඤිනෝ. සමහර සත්තු ඉන්නවා ශරීරය වෙනස් ඒකට ලබන ශරීර වෙනස් ඒකත් සංඤිනෝ නමුත් විඥාන සංඥාව එකම තැනකට යොමු වෙලා තියෙනවා. සියතාප් දේවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත. ඒ මුල් ධාන වලින් උපදින සත්වය කියලා කියනවා. ඒක මට පොතෙන් විතරයි කතා කරන්න පුළුවන් වෙන නිසා පොතේ තියෙන එක පමණයි මට කියන්න වෙන්නේ. දැන. අපට අවුරුදු 20000කින් විතර හම්බුනොත් අපි ඒක කතා කරමු ඇත්තටම. සේයතාපි දේවා බ්‍රහ්මකායික පටමාභි නිබ්බත්තයන් ဒ ුතිය විඥානත් තිති. ඒ තේරුම් ගන්නකොට තේරුම් ගන්න පරිණි මහතෙරුන් පළවෙනි ධ්‍යානයෙන් උපන් බ්‍රහ්ම කායික දෙවියෝ. තුන් දැන් මතක තියන්න විඥාණය විඤ්ඤා පවතින ස්ටේෂන් එක. මේ විශ්වයේ තියෙන තත්ත්වයන් නැත්නම් මේ පුංචි මේ බ්ලූ ප්ලැනට් එකේ ඉන්න එපා. මේ පුංචි පෘථිවි විතරක් ගන්න එපා මේ මිනිස්සු හැටියට මේ බුදුහාම කියන ඒ එක එක ලෝක ධාතු එක එක බුදුරු දෙන්නේ ඉන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. නමුත් ලෝක ධාතු අප්‍රමාණ තියෙනවා. තේරුම් ගන්න විතරක් කියොත් කතන්දරයක් හැටියට ඔය මේ බර්ටන් රසල් කියන දාර්ශනිකයෙක් හිටියා මේ මැතමැටිෂන් කෙනෙක් බොහෝ තාර්කික උතුම් කෙනෙක් කියලා. තථාගත ධර්මය ගැන ගාක් හැදෑරුවා. සාමය ගැන. එයා එයා කතන්දරයක් හදලා කිව්ව මේ මැතමැටිෂන් හින්දා මම කාගේත් ආගමක් ගැන කතා කරනනේ කතන්දර විතරයි කියන්නේ මේ එක්තරා මේ ආගමක නිකායක ඉන්න ඉසලම තත්ත්ව කෙනෙක් මරුණට පස්සේ ඒ දිව්‍ය ලෝකෙට ගියා. මම මේ වචනේ පාවිච්චි කරන්නේ අපි භාෂාවට. හැවෙන්න එකද. අර දොරටුවෙන් ඇතුළු වෙනකොට ඒ එක්කෙනෙක් කිව්වා කොහෙන්දන් දාවේ කියලා. එතකොට කිව්වා පෘථිවියෙන් කියලා. මනුෂ්‍ය ලෝකයෙන් කියලා. එතකොට එතන හිටපු වෙන කෙනෙක් කිව්වා ඔය ඔය කියන මනුෂ්‍ය ලෝකේ තමයි ආවේ හත්සෙවෙනි number 7 700 කියලා. ඒක හොඳ කතාවක් දැනගන්න. number 700 මනුෂ්‍ය ලෝකෙන් ආපු එක්කෙනා ඒකට කිව්වා දෙදි හිටිය එක්කෙනා කියා ආ මේ ආගම ගැන කියනවා නේ ඔය අර ඒකට එතන ඒ යේසුස් වහන්සේ ඉඳලා කියලා කියනවා ඔය ඒ මම මේ සිරේ ගියේ එතන ඒ ඒ පෘථුවියට කියලා. ඒ මනුස්ස ලෝකේ කියලා. ওই කටේ තමයි මගේ අම්මගෙන අමුතු කතා දෙයි කියලා. ඉතින් ඒක ඉගෙන ගන්න ඕන කතාව මොකද්ද මේ මනුස්ස ලෝකේ කියලා මේ පෘථුවිය විතරක් අරගෙන දඟලන්න ඕනේ නැහැ කියන එක ආධ්‍යාත්මික ලෝකෙ වෙනකොට. ඒක ඒක පසාරු කරගෙන යන්න වෙනවා. මේක තිතක් කරන එක රබර් බෝලයක්, මේක ටෙනිස් බෝලයක් හැටියට දාන්න ඕනේ. මේක නැත්තම් මේ මනුස්ස ලෝක කියලා මහ ජාරුවට හිතන අපිත් පුදුම වාසනාවන්තයෝ කියලා. පුත්‍ර චුට්ටි කාලෙදී ඉන්නේ. චුට්ටි චුට්ටි කාලෙදී ඉන්නේ. ශරීරේ වෙනහළු වැඩ කරන තව අවුරුදු 20ක් වැඩ කරලා යෝන්නා. මොකද්ද ඔගේ හපංකම ජාරුව. එනිසා මේ විඥානාර්ථිකය පවතින තරක් විතරයි දැන තියෙන්නේ. මහ භූත රූපත් එක්ක එකතු වෙලා. ඒ දෙව එතකොට ඒ දෙවෙනි தත්ත්ව වෙනකොට ඒ කර්ත සංඥා විදිහට තියෙන නානත් ශරීරේ තියෙනවා නමුත් සංඥා එකයි තෝට ඒතකොට දැනෙන්න ඕන හැබැයි අපිට නානත් ශරීරෙ තිබුණත් ඒ ශරීරය ගැන ඒ ශරීර ගැනවත් ඒකත් ති අලුතෙන් හිතන්නේ එතකොට සංඥාව එක තැනකට දාන්න පුළුවන් තත්ත්වයක් ඒකට තියෙන්නේ තුන්වෙනි සම්ති ආනන්ද සත්තා ඒකත්ත කායා නානත්ත් සංඥා ඒක හොඳ දෙයක් ඒ ශරීරය බැලුවහම එකම විදිහයි ඒකත්ත කායා නානත්ත් සංඥා ඒක ඒක තුන්වෙනි විඥානත්‍යත අයන් සත්‍ය විඥානත්‍යති සේයතාපි දේව ආබස්සර අපි මුලින්ම ගෙන ගන්න සූත්‍රය කිව්ව සත්‍යෝ මේ සංවත්ත වෙනකොට මේක ලෝක විනාශ විලාස විනාශ විනාශ වියන් ගිහිලි කරනකොට මේ ඇකිලි ඇකිලි යනකොට ඔක්කොම යාබස්සර තත්ත්වයට යනවා කිය එක. ඒක මතේ තියෙන කතාව නානත්ත් සංඤිනෝ එතකොට. නිසා ඒක ඒ ඒ ආබස්සර ලෝකෙට ගියා කියලා ඒකත් සදාතනිකව ඉන්නේ. ආ විවර්ත වෙනකොට ඒ සංඥා කම්මානු තමයි මතුවෙලා ඉන්නේ. ඊට පස්සේ යනවා. පෘථිවියක් හැදුනම ඒ එතෙන්ට එන පෘථිවියක් කියලා අපි දුන්න වචෙන් ගැළපෙන තැනක් හැදුනහම එතෙන්ට යවෙන ඉබේම. එයාට ගැළපෙන තැන හැදුනහම එතෙන්ට යවෙනවා. කම්මං කෙත්තං විඥානං බීජං. ඒ ක්ෂේත්‍රය හැදිච්ච ගමන් කර්ම ක්ෂේත්‍රය යන විඥාන ඒ එතෙන් තැම්පත් අර්ථ වශයෙන් ගන්නත් දකින්න වෙනවා. ඊටඟට හතරවෙනි අයන් සත්‍ය විඥානාර්ථය. ඒවා ඉගෙන ගන්න. ඒවත් ඉගෙනගෙන තියෙන ඕන තමයි. මුත් බුදුහාම මෙතෙන්දි වැදගත්ම දේ මතක් කරන්නේ ආනන්දහාට. විඥාන පෞතින ස්ටේෂන් එක. సంతానం හත సంతానంද සත්තා ඒකත් කාය ඒකත් සංඥා. සමහර විඥානත් හිතේ තියෙනවා සුභකින්න වගේ කියලා කියන්නේ දේවා සුභකින්හා අපිට තථාගත වාක්‍යනේ අදහන්නේ කතා කරන්නට නිකන් වචන විතරයි තියෙන්නේ ඒක. ප්‍රශ්න නම් අහන්න එපා මොකද්ද කියලා ඔන්න පොත බලන්න දෙච්චරයි. සන්තානන්ද සත්තා ඒකත් කාය ඒකත් සංයුස්. ශරීර ස්වરૂපයත් භූත ස්වરૂපය සමාන වෙන්නේ. අපි තුන් සීබ්‍රා වගේ. ඔක්කොම සීබ්‍රා වගේ. සීබ්‍රාගේ තැපර ඉරිවල වෙනසක් තියෙනවා. අපි හිතමු දැනට අපිට තේරෙන භාෂාව. අන්නේ විදියට. අපි සීබ්‍රාලාගේ තමයි අපි අපි හිතිය අපි සීබ්‍රා වගේ උනනම් මිනිස්සු හැටියට දෙහැලා අපි අගේ කරන ඔයාට මේ ඉර මට මගේ මේ පිටේ මේ විදිහට ඉර තියෙන්නේ කියලා අපි වෙනස්කම් කරන. ඒ තරම් සක්කාදිට්ඨියක් තියෙන සමහරට. අපිට සීබ්‍රලා වගේ තිබුණා නම් අපි අපේ කොණ්ඩෙන් එක්ක සංසන්දනය කරා මට හොඳ කොණ්ඩයක් තිබුණා මට හොඳ නල්ලක් තියෙනවා මට හොඳ ඇස්මක් තියෙනවා කියලා. ඒ වගේ සීම් වගේ තියෙන ඉරියානු එයාත් ඔක් වෙනවා. ඔයාට මේ බෙල්ල මේ ඉර නෑ මගේ කිහිල්ල ළඟ මේ ඉර මේ විදිහට තියෙන්නේ. අන්න ඒ தත්ත්වෙට හිතෙනවා සමහරට. එතකොට ඒකත් කාය ඒකත් සංඤිනු. දේවා සුභ කින්න දෙවියන් වගේ. අයන් තත්ත්‍ත්ථ විඥානාට. සන්තානන්ද සත්තා සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්ථංගම නානත් සංඥානං අමනසිකාර අනන්තු ආකාසෝති ආකාසානංචායතුම් බල. එතෙන්දී ශරීර ගැන කතා කරන්නේ. එතන ඒක විඥානංචායතන සමාන ආකාසානංචායතන අරූපී තත්ත්වය. අයම් පඤ්චම පංචමා විඥානට. ඒක ටිකක් ඉවල්ලන්න පුළුවන්. අර ගැන නානත්ත් කාය නානත්ත් සංයෝගයෙන් කොමුතත් ඒ වෙන වචන විතරයි තියෙන්නේ. ඒ තථාගතයන් වහන්සේ කී යුදේ බැතිසිතින් පිළිගන්නවා. උන්වහන්සේ ඇඳලා දුන්න සංසාර සිටියම අති ලංකාවේ සිටියම කැනඩා සිටියම ඕස්ට්‍රේලියා සිටියම ඇමරිකා සිටියම වගේ සංසාර සිටියම සංචරණ සිටිය මේක තමයි තියෙන්නේ. අනන්තු ආකාසාන ආකාශෝති ආකාසානං ඡායතන උපගායකට ලං වෙච්චයි. අයම් පංචම විඥානත් පස්වෙනි විඥානත් ඉති. එතකොට හයවෙනි එක තමයි විඥානං ඡායතනෙ. ඒවා අපි කියන එක තියෙන නම් වශයෙන්. ටිකක් ඉවල්ලන්න පුළුවන් පැති හැබැයි. හත්වෙනි එක සන්තානන්ද සත්තා සබ්බසෝ විඥානං චතන සමතික්කම නත්ති කිංචීති අකිංචනිතුබ අනෝකිසිවක් කියන තත්ත්වය කියන්නේ විශේෂයෙන් භූත රූපයන් භූත භාවය මතෙලින භාවයට සම්බන්ධ වෙන්න එකයි අනුසත්තම විඥානත්‍ත්‍ති ඊට පස්සේ ඒ හත අන විඥානත්‍ත්‍ති කියලා ඒ වචනේ කියලා අනිත්‍ය විඥානත්‍ත්‍ති ඇයි ඒකද විඥානත්‍ත්‍ති කිව්වේ නැත්තේ කියලා හොයමු අසඤ්ඤ සත්තායතනං නේව සංඥා නාසඤ්ඤායතන ඇයි මේ දෙකට ඒ නම දුන්නේ නැත්තේ සත්ත්ව විඥානත්‍ත්‍ති මේකේ නව සත්තාවාස සත්තාවාස අසඤ්ඤ සත්ත්‍ය නේව සංඥා නාසඤ්ඤාතන දෙක. එතකොට හිතන්න ඕන පැති තමා මේ මෝඩ මොළුවට එන හැටි තමයි විඥාණය පැහැදිලිව මෝස ධර්මයක් හැටියට හරි පවතින සංඥා වේදනා දෙකත් එක්කම යනවා. ඒ දෙක එකට නිදි කරලා තියෙන නිසා තමයි ඒක විඥානක්කිතය හැටියට කියන්නේ. මොකද මේ දෙක නතර වෙච්ච ගමන් සංඥා වේදිත නිරෝධයට යන්නේ ඒකයි. ඉන් එහාට ගියාම ඊළඟට එන අෂ්ට විමෝක්ෂයේදී උන්වහන්සේක දේශනා කරනවා. අපි අෂ්ට විමෝක්ෂය ගැන ඩිංගක් කතා කළා කතා කරන්න අවස්ථාවකුත් තියෙනවා. මේ ගැන කියන්න තියෙන එක විඥානත්‍ත්‍ති හතයි ඒකින් ඉවල්ලන්න පුළුවන් දෙක තුනයි තියෙන අනිත්‍ය වචන මාත්‍ර පමණයි ප්‍රශ්න අහන්න එපා කතා කරන්නාගෙන් ඔය ඇත්තන්ගේ දැනුම් සම්භාරය ඊට වඩා ඉහළයි සමහර පැතිවලින් ඒ නිසා හොයලා බලන්න දන්න ඇත්තොත් ඉන්නවා නම් ගෞරවනීය බෞද්ධ භික්ෂුන්ගෙන් අහලා බලන්න දැනුම් තේරුම් ඇති දැනුම් තේරුම් ඇති බෞද්ධ භික්ෂුන්ගෙන් අහන්න දර්ශනයකට හිර වෙච්ච නැති කාගෙන් හරි කාගෙන් ඔක්කොගෙන් අහන්නත් සමිතම් පොත කියලා බලන්න එතකොට ආයතන දෙකක් බුදුහාරයෙන් දෙකේ කිවනේ විඥානටි 37යි ධාතනානි කියලා ආනන්දහන්ට මේකෙදින් පස්සේ මේ මහා නිදානය ගැන කියනකොට මේ කියන්නේ නිසා මේකේ වැදගත් සංසාර සිටියම අසඤ්ඤ සත්‍යයක් තියෙනවා නේව සංඥා නාසඤ්ඤාතන ဒ ුතිය මේව ဒ ුතියන් කියලා බුදුහාම හිතෙන්දි කියනවා. හිතෙන්දි ඊළඟට බුදුහාම කියනවා මේ යෝනුකාන්ත තංච පජානාත විඥානස්ථිතිය ගැන ඒටි e ගැන ගැන කියලා කියන පළවෙනි e ගැන කියලා යෝනිකෝ ආනන්ද පංච පජානාති ආනන්ද කවුරු හරි කෙනෙක් මේක අවබෝධ කරගත්තු. ඒ කියන්නේ යායම් පතමා විඥානස්ථිති මේ පතම විඥානයේ ස්ටේෂන් එකක් විඥානයේ පවතින භූමියක් තියෙනවා. පළමු භූමිය. නානත්ත් කායා නානත්ත් සංයුනුව හැටියට අපි ඉන්න තැන දැනට මේ බහූත වෙලා ඉන්න තැන භූත බහු වෙලා බහු භූතත්ත්ව බහුව ගිහිල්ලා මනුස්සා ඒකච්චේ දේව ඒකද්ද විනිපාත යෝනිකෝ ආනන්ද පංචපදානාති මේක අවබෝධ කරගත්තොත් කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ දැන් අපිට බගියකින් පවරන්නේ එතකොට. තස්සාච සමුදයම් පජානාති. ඒ தත්තේ පට පටන් ගන්න කොහොමද කියන එකක්ද? මේ විඥානත්ත්‍යයට ඇවිල්ලා දැන් ආනත්ත කාය ආනත්ත සංඤිනෝ ඒක තියෙනවානේ දෙයක් අත්හරින්න බෑනේ ඒක දැන් අපිට පැහැදිලිවම first hand experience එකක් නේ දැන් තියෙනවනේ ඒකේ සමුදය දකින්නවා අත්ංගමේ දකින්න තස්සාච අස්සාදම් පජානාති. මේකේ දැන් මොනහ තේරෙන සුඛ වේදනා ඇවිල්ලා ඒකට ඇලෙන්න හදන හැටි. තියෙන්නේ වකුගඩුවක් බඩවලක් තමයි. නමුත් මේක අගේ කරන ගතියක් තියෙන ඒක දෙන ආස්වාදයක් තියෙන ඒක තියාගන්න හදනවානේ. දැන් දිව කියන එක දෙනවනේ ආස්වාදයක්. ඒක තියාගන්නනේ හදන්නේ. හැම ආස්වාදයක් දෙන එක තියාගන්නනේ හදාන්නේ. එහේ ආස්වාදයක් දෙන එක තිය. ඒක මුලාවක් තමයි නමුත් ඒක තියෙනින්ද ඒකට ඇලුම් කර. තන් ඒ තස්සාච ආදීනවම් පජානාත්. ඒක ඒකේ තියෙන බැරෑරුම්කම ඒකේ තියෙන අවාසිදායක තත්ත්වයක්ද ප්‍රධානනේ කියලා. නිස්සාරම් පජානාති වාසි තියෙන එකකින් අයින් වෙන්නත් පුළුවන්. නිස්සරණෙක් දකින්න පුළුවන් ප්‍රජානනය කරනවා. මෙන්න මේක නේද වෙන්නේ කියලා දකිනවා මේකෙන් අයින් වෙන්න පුළුවන් නේද කියලා දකිනවා. අහුවෙලා ඉන්න හැටිත් දකිනවා අහුවෙලා බැම්මින් මෙරිගෝ රවුන්ඩ් එකෙන් බැහැලා යන හැටිත් දකිනවා. ඒකට ආනන්දහන්ට කියන්නේ කවුරු හරි ආනන්ද මේක දකිනවා නම් පළමු විඥාන අතීතය ගැන කී සමුදේ කී අත්ංගමේ ආස්වාදේ ආදීනව නිස්සරණය අන්තිමට කල්ලන්නු තේන තදබිනන්දිතු. එයාට පුළුවන් වෙයිද ඒකෙන් අභිනන්දනයක් ඇති කරගන්න. ඒක අගේ කරන්න පුළුවන් වෙයිද කියලා ඒක උපතක් සඳහා මේක ඉන්න හොඳ තැනක් කියලා ඉදිද ආයෙත් මම බඩවැලක් ගන්න ඕනේ කියලා ආයෙත් මං බංකු කාඩුවක් ගන්නම ඕන කියලා හිතේ දෙහිම් බලුවා. මනුෂ්‍යාත්ම භාවය කියලා ඉතින් හදාගෙන කියනවා. අපි එහෙම නැතුව තව ලං වෙලා වකුගඩුවක් ගන්න ඕන මං ආයේ මේ වකුගඩු දෙක මදි ඊට වඩා හොඳ දෙකක් ගන්න ඕන ඊට වඩා හොඳ ගර්භාෂයක් ගන්න ඕන ඊට වඩා හොඳ ඔළුවක් ගන්න ඕන ඊට වඩා හොඳ ඇස් දෙකක් ගන්න ඕන ඊට වඩා හොඳ දත් ටිකක් ගන්න ඕන කියලා සැලසුම් කරනවා නෑ මොකද ප්‍රජානනයක් තියෙනින්ද ඔහු විසින් ඒ සතුටින් ඒ උපතක් සඳහා පිළියම් සුදු වෙන්නේ නැහැ කියන්නේ කල්ලන්නු තේන අභිනන්දිත ඒ තන ඒ විඥානත්ථිතිය නතර වෙන්න හොඳ ස්ටේෂන් එකක් කියලා හිතන්න ඒක අවබෝධ කරගත්තා. පුණ්‍ය භාවයන් කරලා තියෙන්න ඕන. කාමක්ෂේත්‍ර හොඳ කරගන්න ඕන. ඒ වයින් කරන්න එපා. නොහිතම් බන්ති. එකෙන් වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ස්වාමීනි කියලා. ඒක දුක්ති විඥානාත්ථිත ගැනත් කියනවා. තව ඒක අපිට තේරෙන්නේ නෑනේ. ඉතින් ඒක මොකක්ද කියලා මානම් දන්නේ නෑ. ඒකයි මා කියන්නේ. ඒ ඒ තත්ත්වයේදීත් එතකොට සප්තම විඥානත්‍ත්‍ති ජනත් කියලා බුදුහාමුදුරු දෙතින්දිත් කියන යෝනුකෝ ආනන්ද පංච පදානාති ඒ ප්‍රජානනය කරන නම් කවුරුන් හෝ දැන් අපිට වාසිය තියෙන බුදුහාමුදුරු කියන දෙයට දැන් අපිට සම්පූර්ණ විවරලා ඉන්නේ මේ කතා කරන වචන කියනවා විතරයි කෘතඥතාවයක් ඇති කරගන්න ඉන්නේ කිසි දෙයක් ඇති කරගන්නේ හැරෙන්න මේ තමන්ගේම නම ඕනෙන්න ඔය ගුලියට ඔය බෝලෙට ඔය භූත භාවයට හැරෙන්න. එතකොට ඒ සත්තමා විඥානත් හිතුවගෙන යන. අනත්තිකින් ජාක් ආකින්චන් දක්වාම ගිහිල්ලා කියන යෝනිකවන සංතපජානාති තස්සාති සමුදයන් ඒ නත්තිකින්චි தත්ත්‍ය ආකින්චඤ්ඤා தත්ත්‍ය මතුනේ කොහොමද කියලාත් එයා දැනගන්නවා නම් ඒක ඉවර වෙනවයි කියලා දැනගන්නවා. ඒකේ ආස්වාදයක් තියෙන එකක් දැනගෙනවා. ආදීනියක් දැනගන්නවා. ඒකෙනුත් අයින් වෙන්න පුළුවන් පුක්කුසාතර බුදුහාම කිව්වා. නේවතං අபிසංකරෝති ඊට පස්සේ. කල්ලන්නු තේන අபிසං අබිනන්දිතුම් ඒ සත්‍ය අවබෝධය සඳහා කියන ඒ විඥාන ස්ථිතිය ඒ විඥාන ස්ටේෂන් එකේ ඒ නේවතං අකින්චඤ්ඤාතනේ අගේ අගේ කරා දෙක උපදින්ට හොඳ තැන ආ මං එතෙන්ට යන්න ඕනේ ඒකේ බඩවල නැති වාසියක් තියෙනවා අකුගඩු බඩවල නැහැ දිවවල නැහැ දත් නැහැ ඩෙන්ටිස්ලා නැහැ සයිනස් නැහැ බිරිස්ලා නැහැ මොකුත් නැහැ මොකද ඒකත් ස්ටේෂන් එකක් විතරයි නොහේතම් භන්ති ඊළඟට ආයතන දෙකේනත් කියන තත්තාන දෙයයි දැන් අසඤ්ඤාය අසඤ්ඤ සත්තායතනං යෝනිකෝ ආනන්ද තංච පජානාති තස්ස සමුදයංච පජානාති තස්ස අත්තංගමංච පජානාති තස්ස ච අසාදං පජානාති තස්ස දහදීනවම් පජානාති තස්ස ච නිසරණං පජානාති කල්ලානුතෙන් තදමිනන්දිත අපි කතන්දරේ හැටි අපි අහලා තියෙන කතාවේ හැටි කාලදේවලතුමා අප්පගියත්තු ඉපත්ති. ඒක උපතක් සඳහා සතුටින් පිළිගන්න සුදුසු තැනකුත් නෙවෙයි ඒක ස්ටේෂන් එකක් වුණාට. ඊට පස්සේ නේව සංඥා නා සංඥාතන ගැනත් කියන දේ එතකොට විඥානත් 37යි ආයතන දෙකගෙන. ඒ එයා එහෙම දැනගත්තාම මේකේ නිස්සරණය සමුදේ අත්ංගමේ ආස්වාදේ ආදී නිසා නිස්සරණය දැනගත්තාම ඒ විඥානත්ථිතියක් ගිහිල්ලා ඉන්න හොඳ තැනක් කියලා තීරණය කරන්නේ. ආ මං ඒ ස්ටේෂන් එකට කලක් ඉන්න ඕන කියලා හිතෙන්නේ. ඒක නොයන තරමයි. කතන්දරේ හැටියට මෛත්‍රී බුදුහාමුදුරුත් මිස් වෙන්න පුළුවන්. කතන්දරේ හැටියට විතරක් පම්මයි. ඒතර ආනන්දහන කියන නොහිතම් බන්තේ යතෝකෝ ආනන්ද ඉමාසංච සත්තාන්නම් විඥානත්ථිතින මේ විඥානත්ථිති වචන ඉගෙන ගන්න ඕන විඥානත්ථිති හතේ ඉමේ සංච ද්වින්නම් ආයතනානම් මේ ආයතන දෙකේ සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිසන්නංච තබුතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති કોઈ කවුරුන් හෝ કોઈ ක්‍රමයකින් හෝ මේක මේ හත තේරුම් අරගෙන ওই දෙකේ තේරුම් ගන්න අනුපාදා විමුක්තුන ඒකට සම්බන්ධ නොවියන් වුණා අන්ප්ලග් කරන සම්පූර්ණ විඥානාත්මක අයම් උචතානන්ද බික්කු පඤ්ඤා විමුක්තු අන්‍යයයි පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. ඒ කියන්නේ විඥානාත්මය දෙන කිසිම විදිහකින් අදහන්නේ නැහැ. ඒක දුකයි කියලා උදා කියනවා. ඒක හොඳ දෙයක් අපි කියන ගන්න දැනගන්නට. මා හිතනවා තව ඩිංගයි තියෙන්නේ නමුත් අපි මේ ගැන සාකච්ඡා කරන සාකච්ඡා කරලා විඥානත් හිටි කියන කතා කරන්න දන්න තව ඉන්නවනම් කතා කරත් මානන් බොහොම අඩුවෙන් දන්නේ දිව ගාන්න නිකන් හරි ඉවල්ලන්න පුළුවන් තැනට ඉවල්ලලා පමණයි කතා කරේ කියන සමා වෙන්න දැනුම් තේරුම් නැති බහුසුත සීල සම්පන්න කෙනෙකුගෙන් අහලා දැනගන්නට. තවදුරටත් සම්මා සම්බුදු සරණයි. තිබුණු தත්ත්වයට දවුලුනා නම් කියන සම්මා වන්නමානං අවුලුනේනේ තවදුරටත් නිරවුල් தත්ත්වයකට විඥානයේ පැවැත්ම සංඥාවල් එනවා කියලා තේරෙනවා. එනිසා ශ්‍රවණ සිස්ලසස පින් පුසන කෘතඥතාපූර්වක පින් පිරිනමනවා. කල්‍යාණ මිත්‍රයන්ට තථාගතයන් වහන්සේ අසිරිමත් අසිරිමත් අසිරිමත් අසිරිමත් බුද්ධ විෂය චින්තයයි සතුන් වහන්සේ ගැන බතිස්තක් ඇති කර ගන්න සම්මා සම්බුදු සරණයි තව කතා කරන්න තෙරුවන් සරණයි බොහොම පිං තව කාට හරි ප්‍රශ්නයක් අදහසක් තියෙනවද පතුල් පතුල් සිරි මහත්මයා දිල්රුක් මහත්මයා අවසරයි සත්‍යීතිනි සේනාඥා ඒක ගැන නම් ගොඩක් අදහස් තියෙනවා නමුත් අපි කාල වේලාවත් අවසර නිසා අපි ලබන සුමානේ මම හිතන්නේ ඒක ගැන පුළුවන් නම් සාකච්ඡා කරමු කියලා හිතනවා. ඒ ගොඩක් අදහස් හොඳයි කියන්නේ පොඩ්ඩක් ඒ ගැන මාතෘකාවක් දුන්නොත් ඔළුව හරවා ගන්නත් කියලා හිතෙන මොනවා වගේ ප්‍රශ්නද තියෙන්නේ. සත්‍යජිතමනේ එකක් තමයි ඉතින් දැන් මම මගේ මේ මේ ක්ෂේත්‍රයේ බොහොම මේ කැමැති පැත්තක් මනස්widetilde එකක් තමයි ඉතින් දැන් දැන් මේ මේ ඥානත් කාය ඥානත් සංඥා දුක දුක මේ තියෙන මේ පැවැත්මේ තියෙන මේ ලෝකේ සංසාරේ මේ කාම ලෝකේ තියෙන දුක්ඛ ස්වභාවය සෑහෙන හේතුවක් කියලා හිතනවා එතකොටම අර ඒකත් කාය අදිතරමින් ඒකත් සංඥා ඥානත් කාය වුණාම එතන කොච්චර සාමයක් එතකොට තියෙනවද කියලා පිස්තුල් තත්ත්වයක් තියෙනවද කියලා හිතනවා මේ එහෙම එහෙම ඒක එක පැත්තකින් අර සෆරින් වලින් ඈත් වෙන්න යන්න පුළුවන් තත්ත්වයක් කියලා හිතෙනවා නමුත් අපි දැන් මේ සූත්‍රයේ අපිට දැන් ඔබතුම සත්‍යීතමාදී අපිට ඒක පැහැදිලි කරා ඒ හැම විඤ්ඤාණාත්‍යකම කොච්චර ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය කියලා. අනිත් පැත්තෙන් බැලුවම හිතනවා සත්‍යීතමනි දැන් මේ කාම ලෝකයේ එකත්කින් බැලුවම මේ නානත්‍ය ස්වභාවය නිසාම ඒකේ සමහරට ඒකේ තියෙන අර අපිට තියෙන ආස්වාද ආදීනම නිස්සරණ මේ පැත්ත බලන්න වැඩිපුර අවස්ථාවල් තියෙනවද කියලා හිතන අනේ පැත්තෙන් තමයි සත්‍චිතුමනි කතා කරන ඔන්න තෙරුවන් සරණයි. ඒකට යන්න මෙහෙමයි හැබැයි. මැරුණට පස්සේ යන තැනක් කියලා දැන් හිතන්න එපා. දැන් තියෙන අවාසියක් වෙන එහෙම නොත්. මැරුණට පස්සේ යන තැනක් ගැන නොකිතා දැනට පවතින පංච නීවරණ හලලා ඇල්ලුව ගමම්ම මේ විඤ්ඤාණය එතන පදිංචි වෙනවා. ඒ தත්වෙන් හිතලා ශරීරය අතුරුදහන් වුණොත් විතරයි දුව සංඥාවක් අරගෙන කතා කරොත් එහෙම ටයිම් කන්සෙප්ට් එක දීලා කතා කරොත් එතින් එහෙම නැතුව මේ මොළය මේ කල්පනා කිරීම ඉන්ද්‍රිය මේ බුද්ධි ඉන්ද්‍රිය ඇතුවම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දිනු කරගත්තොත් ඔය විඥානත්‍ත්‍ති එහා බලන්න පුළුවන්. එතෙන්දී තමයි එයා කලකිරෙන්නේ. එතෙන්ද ගිහිල්ලා කලකිරනවා නෙවෙයි. නිස්සරණ දකින්නවා නෙවෙයි. දැන් පුක්කුසාති ඇත්තට කියපු කතාව කිව්වේ ඒක එතෙන්දි බුදුහාර කියන්නේ ඒ උපේක්ෂාව එයා සම්බන්ධ කරනවා. එතකොට අතාපරං විඥානං මේ අවසිත ඊට පස්සේ විඥාණයෙන් තේරෙන ගතියක් කියනවා. සුඛ දුක්ඛ දුක්ඛමසු කියලා දැනගන්නවා කියලා. ඒවා අනිත්‍යයි කියලා දකින්න එක්කින් තමයි සත්‍ය අවබෝධයට යන්නේ. එහෙම නැත්නම් උපේක්ඛාව කියන එක එහාට නංවනවා. ආකාසානංචාත විඥානංචාත ආකින්චඤ්ඤාත නේසඤ්ඤා නාසඤ්ඤා දක්වා නංවන. ඒ නංවන්නේ කොතෙන්ද අර මඬුවේම බලම් මඬුවේදිමයි කරන්නේ මේක. නම් තේරෙන්න තිකිවි. ඒක තේරුම් ගන්නවා අபிසංකතං අபிසංචේතං. ඒක ඕන කෙනෙකුට හදා ගන්න පුළුවන් දෙයක් කියලා ඔය හදා ගන්න පුළුවන් කියන අபிසංකත අபிසංචේතිත කියලා කියනවා. ඒතුන් මොනවා හරි අபிසංකතයක් තියෙනවා නම් ඒක අනිත්‍යයි කියලා තේරුම් ගන්න. ඒ ඒ තථාගත දර්ශනේ. නමුත් දැන් විඥාන අට්ඨිය සුවදායකයි කියලා එතෙන්ට ගිහිල්ලා විඳින සුවයක් නෙවෙයි tie. ඒක මේ සෙනසුරාදා වෙනත ඔය ඉරිදාවේ මේ හඳුදා මේ ශරීරයේ එක්කම ඔය කල්පනා කරන ශරීරය ඔය මතක කැරකෙන ඔළුවත් එක්කමයි දකින්න ඕනේ කියලා දැන් තන් හිතෙන්නේ එතකොට තේරෙන්නේ මේකත් සංකතයක් අනිත්‍යයි කියලා. ඒ කිව්වහම එතනින් කියලා. එතකොට දැන ඊට වැඩියෙන්. දැන් එතකොට දැනගන්න ඕනේ විඥානත් පිටි ඉන්න සුඛයට වඩා ඒකට ආයුබෝවන් කියලා ඒකටත් ආයුබෝවන් කිව්වහම දකින්න සැප. අපි ඒ වගේ අත්තරපුවාදී තියෙන්නේ. අර ඉස්සර මේ ඉන්න කල්යාණ මිත්‍රෙක් කතා කියලා සින්දු කැසට් පටි 16 ගණන් තියාගෙන හිටියා මෑනියන් කිව්වයි කියලා ඕක කොයික ප්ලාස්ටික් නේ කිව්වම තේරුණායි කියලා අන්න ඒ වගේ. ඔය විඥානත් හිටිත් කැසට් පටි වගේ කියලා තේරෙන්නේ වෙලාවක් කියනවා. ප්ලාස්ටික් කියලා. ඒකින්ද ඒක මෙතෙන්දි දැනගන්න ඕන මේ මනුස්ස ශරීරයත් එක්ක. ඒ හිතා තමයි බුදුහාම මනුස්සත්ව දුර්ලභයි කියන්නේ. පුදුම chance එකක්. අර අර කන කැස්බෑ උපමාව ගැන හිතන්න බලන්න මූද ළඟට ගිහිල්ලා බලන්න නිකම් පොත් තාමරේ කුටි වාඩිලට වඩා සීතල කෙනෙක් කියන හැටි මූද කොච්චර සැල ගහනවාද පැසිෆික් සාගරේ පැත්තේ ඉන්නත් ඉන්නවා මේ බලන්න ගිහිල්ලා කොයිතරම් අමාරු වෙයිද එක ඇයි තියෙන්නේ එන්නේ අවුරුදු 200 කියලා සෑරයක් අර මූද වැටිච්ච අර ගිය ගහ එතෙන් දෙන්නත් උන අර එතෙන්ටත් උන ඒ chance එක කොච්චර අඩුද ඒකට කොච්චර අමාරු chance එකක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා හිතන්න ඕන. කොච්චර මොඩද මේ chance එක මගහරවා ගන්නද කොච්චර අවිද්‍යාව කොච්චර කාමයක් කොච්චර දේශයක් කොච්චර මොඩකමක් තියනවද මේ chance එක මගහරවාගෙන යන්න තාම. මගේ හරවා ගන්න මොන තරම් මෝඩද කියලා හිතන්න. මේ මේ කතා කරන්නාගෙන මම ඉබේ කවුරු 100ක් උඩට එන ටර්ටල් කෙනෙක් මේ මුදු කෙස් බෑවේ දැක්ක වගේ අමාරුවෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඔන්න බෞද්ධ ක්‍රමයට කිව්ව ලැබුවා. ලැබලා ඇස් අන්ධ නැතුව, ගොළු නැතුව, බිහිදින් නැතුව මන්ද බුද්ධි කෙනෙක්ට මේක කොහොමද හොඳ නරක කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියකුත් ලැබිලා කාම ආජීවස්තමක සීලයටත් එන්ට බැරි වුණා නම් මොන්න තරම් පුතු ජනද කියලා තමන්ගෙන් අහන්න ඕන කැඩපත ළඟට ගිහිල්ලා හලෝ සත්‍යජී තවසේ නේද මෙයා කියන්නේ තවසේ කවුද කියලා අහන්න ඕන තමන්ගෙන් එතකොට මේ විඥානත් හිත තේරෙන්න පටන් ගන්නවා ඒ විඥානත් එක්ක තේරෙන්න පටන් ගන්න ඒකට තියෙන සම්පූර්ණ සිතියම් මේ හැම එකෙන් පුර එකක් යන්න ඕනේ කියන එකක් තේරෙනවා ඊට පස්සේ. නමුත් අපි කියන කතා කරමු තව කියන හදාරන්න මේ සුතුම ඥානයක් ලබා ගන්න අද නම් කාලේ අවසන් නිසා අපි අවසන් කරමු තවත් බොහොම හිතට වද දෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවත් කතා කරමු. බුදු සරණයි. තිරුවන් සරණයි බොම්පින්. තව කාට හරි තියෙනවද එම් කිසි ප්‍රශ්නයක් මේ අවස්ථාවේ මතු කරන්න? හොඳයි. එහෙනම් බොම්පින්. එහෙනම් අපි අද අවසන් කරමු. අපි සුපුරුදු පරිදි අපි මෙතනට යොමු කරපු මේක නිර්මාතෝදල්වත් මහත්මයාට පින් දීලා ඒ වගේම මේකට සහභාගී වෙච්ච සියලු දෙනාටම පින් දෙමින් මම සත්‍යදතුමාට යොමු වෙනවා මේක මේ සාකච්ඡාව නිමා කිරීමට දෙපාසන්න සම්මා සම්බුදු සරණයි අපිට ඊළඟ සතියේ අෂ්ට විමෝක්ෂ ගැන කතා කරන්න තියෙන්නේ නොදන්නා පරිසරයක් හරිත් මැවෙන්නේ කියන තවත්තොත් ඉගෙන ඉගෙන ගාක් හදාරන්න අහලා බලන්ත ගෞරවණීය බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන සුත මේ ඥාණයෙන් හෙබි පොත්වලත් හොයලා බලන්න අහන්න බලනකොට කතා කරනකොටත් අදහස් එයි නිෂ්කලංක ඉන්නකොටත් අදහස් එයි පොත්වලට වඩා අදහස් එනවා සමහරට නිෂ්කලංක හිටියා. ඒකල අපිට කියලා දෙන්න අදන්තේ ඊළඟ සතිය අපිට මේ සූත්‍රය අවසන් කරන්න පුළුවන් ඒ මාතෘකාව බොහොම පිං හැම දිනාටම පිං කල්යාණ මිත්‍රත්වයෙන්මයි සංසාර දුක අවසන් කරන්න පුළුවන්. සියද 100ක් උපකාර වෙන්නේ ඒක නිසා කෘතඥතාපූර්වක වෙනවා කතා කරන්න අසන්නන්ට අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි හොඳ සිතින් හොඳ පැතුම් රසක් කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ සුදු දරා පෝෂණය කළ ඇගේ සංසාර ගමන සූපත් වේවා ප්‍රානන්ද පරම යහපතම දකිත්තු සසර වසන තුරු උදාර්ගත උපුතුම් ඇති සීල සම්පන්න ගුණ සම්පන්න කල්යාණ මිත්‍යයන් මිතුරියන් පමණක්ම ලංවසුර ලැබේවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මොහු කුරායිවා සුගති සම්පත් මෙහිමි වේවා පිනෙන්ද පිරේවා සීලය අත්‍යවශ්‍යමයි ඉන්ද්‍රිය සම්වර අත්‍යවශ්‍යමයි සසර දුකක්මයි ඒ අවබෝධය සඳහා අපට දීර්ය ශක්තිය ලැබේවා තථාගතයන් වහන්සේ ගුණ අප්‍රමාණයි අනන්තයි. උන්වහන්සේ ගුණ නිරන්තරයෙන් සිහිපත් වේවා. ඒ මහා කාරුණික සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට පිං බුදු සරණයි බුදු සරණයි. සාදු සාදු සාදු